නිස්සාරණ වන්නේ මේ බ්‍රහස්පතින්දා චාරිත්‍රානුකූල පවත්වන ධර්ම දේශනාවේ එතෙක් පවත්වන ලද ධර්ම දේශනා මාලාවේ නිමාවක් සටහන් කරමින් මූල ධර්ම පරියාය සූත්‍රයේ සබ්බ ධම්ම මූල පරියාය කියලා කියන. එතන මූල පරියාය කියන ඒ සූත්‍රෙ විදිහින් අපි දේශාවලියක් ආරම්භ කළා. ගිය පාර අපි સમાප්තිය දැක්කා. අදට යෝජනාවක් ඉදිරිපත් වෙලා තිනවා මජ්ක්‍ධිම නිකායේම ඒ චුල්ල වේදාල්ලා සූත්‍රය සාකච්ඡාව සඳහා ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරගනිමු කියලා. ඒ නිසා අපි අද අලුත් දේශනා මාලාවකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා මෙතන ඉන්න බොහෝ දෙනා ඒ චුල වේදාලා සූත්‍රය පිළිබඳව අහලා බලලා කරුණු දැනගෙන තිනවා. වෙනසකට තියෙන්නේ අපි ඒක මුලපටන් අග දක්වාම එක දිගට ඒ සූත්‍රය වෙනින්ම වෙලා ගන්න එකයි. ඉතින් සූත්‍රය පොතපත දිගහැරලා බලන අය සඳහා මතක් කරනවා නම් සරුවච්ච දේශනාවේ සූත්‍ර පිටකයට වැටෙන්නේ ඒක මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසකේ එනතම් පළවෙනි සූත්‍ර 50යි වැටලා තියෙන්නේ. ඉතින් ඒකෙදී ඒ සූත්‍රය කියවනකොට එච්චර නිදානයක් පෙන්වන්නේ නැහැ. ඒක සාමාන්‍ය සූත්‍ර පිටකේ හැටි. නමුත් ඒ සඳහා අටුවාව ඒ සඳහා නිදානයක් ගෙන හරපානවා කතා රසය මතු කරගන්නත් පසුබිම නිදානේ කියලා ඒකට පාලියෙන් කියන්නේ මතු කර ගන්න. ඉතින් ඒක ටිකක් අපි අද පළවෙනි දවසේ නිසා ඉදිරිපත් කරගත්තොත් හොඳයි කියලායි මම කල්පනා කරන්නේ. ඒ රජගහ නුවර වේල්වනාරාමේ කියලා කියන්නේ ਸਰවචනාසන පූජා වෙච්චි තවත් ආරණ්‍ය සීනාසනයක්. ඒ සීනාසනය රජගහ නුවර මුල් කරගෙන බිම්බිසාර රජුරන්ගේ රාජ්‍ය සමයේ පූජා වෙච්ච දෙයක්. ඒක කිට්ටුව තමයි ඔය තපෝදා වන තපෝදාව තියෙන්නේ කියන්නේ උණුදිය උල්පත්ම නෙවෙයි වුණා ධාරාවල් මේ තපෝදාවත් වේලු වනයත් සම්බන්ධ ගොඩක් කතා ප්‍රවෘත්ති සඳහන් වෙනවා කොටි කෙටියෙන් කියනවා නම් සවැත්වර ජේතවනාරාමයේ අධිච්ඡාම වැඩියෙන්ම සූත්‍ර ගානක් දේශනා වෙන්න පදනම් වෙලා තියෙන්නේ රජගහනුවර වේලු වන මේ සරුවචනාංශයේ වැඩ ඉන කාලේ ඔය රජගහ නුවර ඇසුරු කරගෙන තිබිච්ච කුලගයක් තමයි මේ කතාවට මුලාරම්භ වෙන්නේ. ඒ කුලකේ ඉඳලා තියෙන්නේ විවාහක වෙච්චි දරුවන් නොලබපු හොඳ පොහොසත් යුවලා. ගිහි කාලේ නම තියෙන්නේ විසාක උපාසක සහ ධම්මදින උපාසිකාව කියන අදහසින්. ඉතින් මේ විසාක උපාසකතුමා චන්දපුරේ බොහෝ විට විල්වනාරාමයට යනවා බණ අහනවා. ඉතින් ටික කාලෙකින් මෙයාගේ හිත ඒ සරුවත් දේශනාවට එනතම මේ අබිනිෂ්ක්‍රමණයට කාම ඡන්දේ වෙනුවට කාම සංකල්ප වෙනුවට නෙක්ඛම්ම සංකල්පේ පහළ වුණා. පහළ වෙලා බොහොම ගෞරවයෙන් දිගට බණ අහගෙන ගියා. යනකොට යනකොට මෙයාට තේරුණා මේවා බොහෝමත්ම ගැඹුරුයි. ධර්ම කොටාස ගෙවල් දොරවල් වල අමුදරුවා රකිමින් කරන දේවල් නෙවෙයි. ඉතින් හොඳ ඥාන ශක්තියක් තියෙනවා නම් කරන්න බැරි කමකුත් නැහැ. ඉතින් මේක අහන අහන හැම වෙලාවෙදීම යාට කල්පනා වුණා මේකේ තියෙන මේ ගැඹීරත්වයත් GestureDetector ජීවිතයක තියෙන ඒකට ඇති ආරවුල් කාංකටල ස්වරූපයත් ඒ GestureDetector දොරවල් වලින් හිතර ගන්න මනසෙකට මේ කාදාත් කරන්න බැරි කමක්. මේ ලකුණු තුනම මේ කතාවේ පේන්න තියෙනවා. කෙසේ නමුත් මේ පාසක මහත්තයා මේ නිසාම දෝ මේකේ බරසාරකම නිසා ගෙදර උන්දට කතාවක්වත් කිව්වේ නැහැ. මම දකිනවා මේ උපාසක මහත්තයාගේ හෝ මේ කතා ප්‍රස්තුතියට හේතු වෙච්ච ප්‍රධානම කාරණා ඕනෝකයි. තමන් කොච්චර භාවනා කරත් කොච්චර බුදුහාමුදුර දැක්කත් කොච්චර ගැඹුරක් අවබෝධ කරත් ගෙදර පන්සලට කතා කරේම නැහැ. මෙහෙම මෙහෙම පන්සල යන බව දන්නවා ඉන් එහා මොකක්වත් දන්නේ නැහැ. ඉතින් මේක බලනකොට මේ වගේ දේවල් අගේ කිරීම අකරුණාවන්ත එහෙම නැත්නම් තනියම බෙදාගෙන කන ආත්මාර්ථකාම ගතියක් තියෙනවා. නමුත් ගමන සිද්ධ වෙන්නේ ඔන්න ඔතන. ඉතින් මෙහෙම සිද්ධ වෙද්දී මේ උපාසක මහත්තයා එන්දෙන් දෙන්න තේරුම් ගත්තා ලද ප්‍රස්තාව එවන්තර ලද ක්ෂණ සම්පත්තිය. ඒ ක්ෂණ සම්පත්තිය නිසා නිතිපතා මේ පන්සලට ගියා. හැබැයි මේ gedara උන් දැත් ධම්මදින්නාව කවදාකවත් ඒකට අකුල් හෙළුවෙත් නෑ මොකද උන්දටත් පින තිබුණා. නමුත් උපාසක මහත්තයා බණ අහන්න අහන්න අහන්න ක්‍රමයෙන් උපාසක මහත්තයාගේ මාර්ග ඥාන පිළිවෙලින් වැඩෙන්න පටන් ගත්තා සෝවාන් වෙලා. නමුත් උපාසක මහත්තයා කිසිම දවසක මොනම හේතුවක් නිසාවත් කවුරුත් එක්කවත් ඒක බෙදාගත්ත ගතියක් පෙන්නලා නැහැ අටුවාවලා. අnder පාන්ට කියලා නැහැ, ගෙදර හොඳටවත් කියලා නැහැ අඩු ගන්න. අඩු ගන්න සීලයක් රකින්න බවත් කියලා නැහැ. මේවා සාමාන්‍ය බුද්ධියට කියන්න ඕන නිසා මම මේ අමතර වචන වාක්‍ය ඇතුල් කරන්නේ මේකට. එහෙම කියලා ටික දවසකින් මෙයා සකදාගාමී තත්ත්වයටපත් වුණා. දවසක බණ අහගෙන යනකොට බණ ධර්ම සභා මණ්ඩපයේදීම සමහර වෙලාවට ඉතින් සක්මන් භාවනා පරියන්ක භාවනා කරාද දන්නේ නැහැ වේලවනාරාමේදී නමුත් එදා තීරණා විශාල වෙනසක් එහෙම නැත්නම් අනාගාමි තත්ත්වයටපත් උනායි කියලා. ඒ කියන්නේ ඕරම් භාගිය සංයෝජන ඔක්කොම ඉවරයි. ඉවර වුණාට පස්සේ එදා ගෙදර එනකොට මේ ආවේ බොහෝමත්ම තැම්පත්ව කල්පනා කරමින් තවත් නම් මේ යන වැඩේ කරන්න බෑ කියන එක. නමුත් ඒ මෙතුආ කල්ලි ධම්මදින්නාව විවාහක භාර්යාවසේ හිටියට දක්වපු සහයෝගය දකින කොටත් මෙයාට ලොකු අනුකම්පාවක් තියෙනවා. මොකද මේ මනුස්සයා කවදාකවත් මේ වෙනකොට <clears throat> මේ කරපු දේවල් ගැන හාරවුසන්න කියෙත් නැහැ. පංචාගේ පුද්ගලික දින චාරියාවට නැත්නම් න්‍යාය පත්‍රයට අත තිබෙත් නැහැ. කෙසේ නමුත් තේරුණා දැන් අර පෛරු පාසනකම කරන්න බෑයි කියලා. නමුත් ධම්ම දෙන්නාව අනුග්‍රහයක් වශයෙන් එනකොටම ඒ මහල් ප්‍රාසාදේ පාමුලට දුවනව විඳ පුරුදු විදියට ගෙදරට එන ස්වාමියා බාර ගන්න. ඉතින් ඒ වෙලාව වෙනදට වැඩිය අතපය අකුල ගන්න ගතියක් ඇඟට අත තියනවට අකමැති ගතියක් පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් ඒක ධම්ම දිනක් කරලත් බැලුවා පැහැදිලිවම කතා කරා මේ අත තියන්න එපා. මම කැමති නැහැ කියලා. ඉතින් එතකොටම ධම්ම දිනට කුකුලක් පහළ වුණා. ලෞකික හෝ වේවා ලෝකෝත්තර හෝ වේවා මොකක් හරි අද නම් මට වසන් කරනවා කියලා. මට කියාගන්න බැරි දෙයක් තියෙනවා. නමුත් ඒක මේ අපේ අම්මත් ඉන්න කාලේ කියලා තිබුණා මිනිස්සයා ගෙදර එන වෙලාවේදී කවදාකවත් නරකයි හඹුව ඒ මනසත් එක ආරවුල් කරන්න. මොනම කතාවක් කතා කරන්න නරකයි ඒ තියෙන විදියට ඒවත් තේ වතුරට බත් වතුර ටික හරි ගැසලා දෙන එකයි කරන්න තියෙන්නේ. දැම්ම දිනවා මේක දැනගෙන හිටියා කුලකාන්තාවක්. ඒ නිසා පුරුෂයාට කතා කරලා ඒ රාත්‍රී කෑම සකස් කරන උත්පේන දැක්කම කෑමටත් එච්චර ඒ ආලවට්ටම නැහැ. ඊට පස්සේ නිදා ගන්න යනකොටත් තනියම ඉන්න ඕන කවතිය පේනවා. දැම්ම දිනවා මේ සීරම කාගෙන වචනයක්වත් කතා කරන්නේ නැතුව කටයුතු කරා මේ වෙලාවේදී මොකක් හරි කියනවා. ඒක පිට හදා ගන්න තියෙන ක්‍රමේ තමයි ගිලගෙන ඉන්න එක. ඉතින් ඊට පහුවෙන්ද පහුවෙන්ද කැම සකස් කරලා පුරුදු විදිහට හදලා ඊට පස්සේ හොඳට විවේකුණාට පස්සේ ගෙදර තත්ත්වයට තැම්පත් වුණාට පස්සේ ආවා මට ඊයේ ඉඳලා කොහොමද අපේන්න තියෙනවා මේ විවේකන කයිදලා අහන්නේ අනේ අපෙන් මොනවා හරි අඩුපාඩුවක් මොනවා හරි සිද්ධ වුණාදෝ නැත්නම් යටි හිතින් අහනවා එනකොට වෙන ලස්සන කාන්තාවක් දැකලා ඒ කාන්තාව කෙරේ ආසාවක් ඇති වුණාදෝ එහෙම නැත්නම් මොකක් හරි තියෙනවනම් මොකද කියලා ඉතින් ඒ විසාකෝපාසකතුමා පැකිලෙනවා. එහෙම නෑ කියන්නේ. ඉතින් ධම්ම දෙන්න කිව්වා නෑ එහෙම එකක්. මට පේන නිසා යහන්නේ මොකද ඊට පස්සේ කිව්වා මෙන්න මේකයි කාරණාව. මට දැන් මේකේ මෙතෙක් කල මං ආයාසයෙන් හිතාල වගේ ජීවත් වුණා. ඉන්න බැරි චත්තකටපත් වෙලා තියෙනවා. නමුත් ඒකෙන් මේ උඹට ඇති තරහක්වත් වෙන ඥාන පරාණයකට තියෙන ආතාවක්වත් නෙවෙයි මට විවේක වෙන්න ආසයි කියලා. ඊට පස්සේ ඒත් එක්කම ධම්ම අර තනියම කල්පනා කරපෝ විසාකෝපාසකතුමා. කියන්නේ මේ අනාගාමි ආර්ය උත්තමේ කල්පනා කරනවා දැන් මේ අම්මණ්ඩිට යන කලතාවක් තියෙන එපා. ඊට පස්සේ කතා කරලා තියෙනවා මගේ අදහසක් තියෙනවා මෙහෙම. මේ බුදුතල් ටික සේරම මම උඹේ නමට ලියන්නම්. ඔබට අවශ්‍ය නම් තව සහායට පුරුෂයෙක් මම අත්පැන්වත කරලා ඒ කාටලිටත් කරලා දෙන්න මට යන්න අවසර දෙන්න කියලා. ධම්මදින කිව්වා නෑ මොනම දෙයකට කරදර වෙන්න එපා. මගෙන් නෑ එහෙම බාධාවක්. මේ මොකද්ද දැන් ගිහිලා කරන්න හදන්නේ. ඊට පස්සේ කව මට විවේක වෙලා පැත්ත වෙලා භාවනා කරන්න. ඉතින් ඔය කරන වැඩේ මටත් බැරිද කියලා. ඊට පස්සේ විසාක හිතුවා අයියෝ කවදාකවත් මේ කුමාර කුමාරි ශාපවින්දපු මේ සුකුමාර කාන්තාවකට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ගැඹිරත්වේ හෝ එහෙම නැත්නම් මේ ලද දෙයින් සතුටු වෙලා ඉන්න ගතියකට හුරු වෙන්න බැරි වෙයි. බාල දක්ෂිකාවක් කියන්න බෑ මේ යක්ෂණියන්ට. බාල දක්ෂිකාවක් කියනවා දක්ෂ නැත්තන්ට. යක්ෂණියන්ටත් කුමාරිකාවන්ටත් බෑ. ඒ නිසා බැරි වෙයි කියලා ඉතලා කිව්වා ඒක හිතන්න එපා. අමාරුයි. මම මේ ගොඩාක් කල් හිතලා මම මේ තීන්දුව ගත්තේ නිසා එහෙම ලකලෑශයක් නැති වුණාම එකපාරෙන් කරන්න බෑ කියන අදහසින් ගියේ බෑයි කියලා. ඊට පස්සේ ධම්ම දින දිගින් දිගටම ප්‍රශ්න කරා මොකද කෙරෙන්නේ කියලා. ඊට පස්සේ මම ගිහිල්ලා පූර්ණ කාලීනව මේ සක්මන් භාවනා පරියන්ක භාවනාව එසිට වැඩ <clears throat> නැවතිල දෙන දෙයක් කාලා තම්බල දෙන දෙයක් කාලා ඉඳ යන්නේ. කැමතිනා කිව්වා ඔබතුමා අකමැති නැත්තම් මටත් මේ වෙලාවෙම අවසරයක් දෙනවද මම ඒකට යන්නේ කියලා. ඉතින්දි විසාකාට ලොකු සැකයක් මතුණා මේ හැඟුම්බරව ගිහිල්ලා මේ වැඩේ අමාරු වෙනවා කියලා. නමුත් සාධාරණ උත්තරයක් එකෙන් මතුණා මොකද මේ වස්තුවට මේ මනුස්සගේ ආසාවක් නැහැ දෙන්නගෙම මනාපෙන් වස්තුව දොරදන් දෙනවා. දුරදන් දීලා යනවා. මොකද දරුවොත් නැහැ කියන්න කෙනෙකුත් නැහැ. ඉතින් ඒකට විසාකා දන්නවා විසාක උපාසකතුමා තමන්ගේ ප්‍රශ්න විසඳ හැබැයි හිතේ කුකුසක් තියාගත්තා. කල්පනා කරලා බලන්න මේ අටුවාව තමයි මම මේ දිගාර දිගාර පෙන්නන්නේ. මේ අනාගාමී උත්මයකට කුසක සපහන මේ මනුස්සයා කියට හරියන්නේ කියලා. ඒ තමයි සාමාන්‍ය පිරිමි කාන්තාව ගැන හිතන්නේ නැහැටි. ඉතින් කෙසේ නමුත් ධම්මදින එක හඬින් කිව්වා මටත් යන්න අවසර දෙනවා නම් අවසර ගන්න තියෙන ඔබතුමාගේ. ඔබතුමා අවසර දෙනවා අපි දෙම කරමු. ඊට පස්සේ මේ කට්ටිය හත් දවසක් අන්න බෙරලාලා අර දොරදන් දීලා ඊට පිටත් වුණා. පිටත් වෙලා ගිහිල්ලා විසාක මං හිතුවේ ඉසල මං හිතාන හිතේ කතා සාලිදී හැටියට කියලා පැවිදුණායි කියලා පැවිදලා නැහැ. ආරාමිකෙක් විදියට jigට බණ භාවනා කරන ඉඳලා තියෙනවා. ධම්මදින්නාවට එක්ක විසාක උපාසකතුමා දීපු උපදේශ නිසා හෝ නැත්නම් ධම්මදින්නාවගේ තියෙන විශේෂ සාමාන්‍ය බුද්ධිය නිසා වික්‍රම පස්සේකට ගිහිල්ලා පැවිදි වෙලා පලාතේ ඉන්නතෝ දුර බැහැර පලාතකට ගියා. ගිහිල්ලා භවනා කරා. ඉතින් මේ කාලය ඇතුළත උපාසකතුමා එතනම හිටලා තියෙනවා. අනාගාමි தත්ත්වෙ හිටලා තියෙනවා. හැබැයි ධම්මදිනාව නිකම්ම නිකං අමු ගිහි කාන්තාවක් වශයෙන් ගිහිලා නොබෝ කලකින් අරයත් මාර්ගඵල සමාපත්තිය නැත්තම් මාර්ගඵලයටපත් වෙලා තියෙනවා. පත් වුණාට පස්සේ ධම්මදිනාචම් බොහොම සතුටින් නැවතත් පැමිණියා වේලවනාරාමෙට ਸਰුවචනාංශය දැකලා මේ අඤ්ඤ භාව ප්‍රකාශය සඳහා. අඤ්ඤ භාව ප්‍රකාශය කියලා කියන්නේ ඒක මේ කාලේ හැටියට ටිකක් ප්‍රශ්න කර තත්වයක් Tamantiපත් වෙච්ච තත්වය ਸਰුවචනාංශයට හෙලි කරනවා. මොකද සර්වඥාන්සේ සඳහන් කරලා තිනවා එකිනෙකට ගමික චිත්තයක් හෝ මේ වගේ විපස්සනා ඥානයක් පහළුනොත් හෙලි නොකර ඉන්න බෑයි කියලා. ඒක හිතේ තත්ත්ව දෙකක්. හරියට බිම්මලක් මොකෙන් බහලා තිබ්බත් ඒක තීන දිහා තල්ලු කරගෙන එනවා. කෙල් ගහ පෙත්ත කපලා ඒකට මහා කළු ගලක් තිබ්බත් අර මැටින් එන ගොබේ ඕන දෙයක් තල්ලු කරනවා. පිළිවෙකට මට නිකන් ඕක මේ කිරිබිමල් නැට්ටක් වගේ තමයි මතුවෙන්නේ. නැතුණාට ඕන දෙයක් අල්ලු කළ ගන්න. අන්න ඒ වගේ මේ මාර්ග චිත්තය සහ ගමික චිත්තය කියන එක වළක්වන්න අමාරුයි. ඒ නිසා බුදුහාමරණ කරන බුද්ධ පූජාවක් වශයෙන් මුදුනේම ගිහිලා පූජා කරනවා වගේ ගිහිලා අඤ්ඤ භව ප්‍රකාශයට ගිහිලා තියෙනවා. විශාකට ආරංචි උනේ මේ මිනිස්සයා ගිය වැඩේ අතහැරලා ආපුවාමයි කියන එකයි. එතන හිතුනේ. ඒක නිසා කල්පනා කරනවා දැන් මම නිසයි මේ හදිසි තීන්දුව ගත්තේ දැන් නම් බලනකොට ඔය ඉක්මනට ඕව කරගන්න බෑ. ඔය ඇවිල්ලා තියෙන්නේ කලකිරිලා. ඒක නැත්තම් ඉන්නේ හදිසි තීනගෙන පශ්චාත්තාප වෙලා. කියන අදහසින් විසාකෝපාසකතුමා ධම්මදින රහත්ත්වයට නිගාවට ගිහිල්ලා වන්දනා කරනවා. දැන් මේ තමන්ගේ පෙර ආඹුව වන්දනා කරලා වන්දනා කල්ලිවල ධර්ම සාකච්ඡාවකට පෙළඹෙනවා. ධර්ම සාකච්ඡා නෙවෙයි කෙනහිල්ලක් කියලා කියයි. එහෙම නැත්නම් පහුරු ගෑමක් කරන්න හදනවා. ධම්මජින්නාව යමක් උදෙසා මේ සූර පරව ගත්තා නම් ඉෂ බෑවනම් ඒ කාරණාව ඉෂ්ට කරගෙනද ඉන්නේ කියලා බලන්න. ඒව මොනවාක්වත් අහන්නේ අහන්නේ නිකන් සාමාන්‍ය එදා පැවතිච්ච නැත්නම් අද කාලේ ওই ධර්ම සාකච්ඡාට ගියාම ධර්ම සාකච්ඡාවල නගන ප්‍රශ්න. ඉතින් මේකයි මේ චුල්ල වේදාල සූත්‍රයේට පසුබිම. එහෙම නැත්නම් මේ නිදාන කතාව වශයෙන් අටුවාවේ දක්වලා තියෙන්නේ. සූත්‍රයේ තියෙන්නේ ඒවම් මේ සුතං ඒකං සමයං භගවා ජේතවනේ රාජකයේ වීරති වේලුවනේ කලන්දක නිවාපේ. ඒ සමයේ සර්වචන් වහන්සේ රජගානුවර වේලවනාරාමේ කලන්දක නිවාප නම් ස්ථාන වැඩියා. ඒ වෙලාවේ විශාක උපාසකතුමා ධම්මදින්න තෙරණාංශ ගාවට ගිහිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් නැගුවා. ඒ ඒ ප්‍රශ්නේ තමයි අපි අද දවසට මාතෘකාව වෙන්නේ. ධම්මදිනා උසාකාවානම සක්කායෝති සක්කායෝති උච්චති අයියේ කිත්තවතානකෝ සක්කායෝති උච්චති මේ අපේ ධර්ම විනයේ මේ සක්කාය කියන එකක් අපි සක්කාය දිට්ඨිය කියන වචනේත් එක්ක ගත්තාම මොකක් වෙලාට ඒක ටිකක් මේ භාවනා කරන අයට ටිකක් ප්‍රසිද්ධයි. සක්කාය කියන එක ඇත්තට තනියම පාවිච්චි වෙන්නේ සක්කාය සක්කාය කියලා එකක් මේ කතා කරනවා මේ ධර්ම විනී ආර්යවනි මේ සක්කාය නම් චිතෙක් චිතකින් ඒක සක්කායක් වෙනවාද කියලා. ඉතින් එතකොට ධම්මදින උපාසිකා උපාස මේ මේ දෙරින්නාච කියනවා මේ උපාදානස්කන්ධ පහක් අපි නම් වශයෙන් දනවා රූප උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධා සංඥා උපාදානස්කන්ධා විඥාන සංඛාර උපාදානස්කන්ධෝ විඥාන උපාදානස්කන්ධං ආදි වශයෙන් ඒ උපාදානස්කන්ධ පහක් තියෙනවා නම් ඔය ඒක දන්නව හෝ නොදන්නව හෝ සක්කාය කියන වචන දෙන්නේ උත්තරේ තමයි මෙන්න මේ උපාදානස්කන්ධ පහ. රූප උපාදානය, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංස්කාර උපාදාන, විඥාන උපාදාන කියලා පංචවෝකාර බව කියනකොට නම් ඇත්තටම කියන්නේ ඇහැ කන දිවනාසය කය කියලා පස්සත්ත කරපෙච්ච ඉන්දිය සහිත කයක් අපට තියෙනවා ඊගාවට නාම රූප කියලා ගන්න දෙක රූපය රූප උපාදාන ස්කන්ධයක් විදියටත් නාම උපාදාන ස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන කියන හතරක් විදියටත් කඩපුවාම මේක පහක් වෙනවා එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් නාම රූප කියන එක තමයි කියන්නේ. ඉතින් මේක මේ වචනේ පිළිබඳව පොඩක් නතර වෙලා පොඩක් සාකච්ඡා කරලා බලුවොත් මේ පංච උපාදානස්කන්ධ පිළිබඳව බලනකොට අඩුම හොඳට ඥානවන්තයාට කීටියෙන් කියනවනම් නාම රූප කියලා තමයි කියන්නේ. උපාදාන කරන්නේ නාම රූප තමයි. නමුත් ඒ යම් කෙනෙකුට රූපස්කන්ධය හොඳට වැටහෙනවා නමුත් දාමස්කන්ධය පිළිබඳව විස්තර විභාගය අවශ්‍යයි තේරුම් ගන්න කියලා හිතෙනවා නම් එයාට කියනවා රූප ටික ඔක්කොම රූපපාදානස්කන්ධයට දාලා වේදනා සංඥා සංඛාර විඥාන කියලා නාම උපාදානස්කන්ධ හතරට කඩලා පෙන්නනවා. එතකොට ඒක ටිකක් පට ඇරලා පෙන්නනවා වගේ. සමහරව ඉන්නවා ඒ නාම උපාදානස්කන්ධ හොඳට වැටහෙනවා. කල්පනාකාර හොඳයි. නමුත් මේ රූප උපාදානස්කන්ධයේ තීරුම් අරගන්නේ වටහාගෙන නැත්නම් ඔය නාම රූපම දෙකම විචාර කරන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු සහ විඥාන කියලා. එතකොට එතන රූප කොටස පහට කඩනවා. නාම කොටස ඔක්කොම විඥාන ස්කන්ධයට දාලා කතා කරනවා. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ සහ ආකාශ කියන ටික ආස්තික සහ නාස්තික ප්‍රඥප්ති විදිහට රූපේ කඩලා පෙන්නනවා සියලුම නාම කොටස් නාම විඥාන ස්කන්ධය දාන. ඉතින් මේ දෙක එක එකනාගේ අධ්‍යාසයේ හැටියට දිනුච්චි අංශ හැටියට විස්තර කරන එකක් මේ දෙකටම පොදු නම තමයි නාම රූප කියන එක. ඉතින් නාම රූප කියන එක සාමාන්‍යයෙන් අපේ භාවිතයේ අඩු නිසා අර විදිහට ඒ කෙනාගේ අධ්‍යාසයන් හැටියට උපනිෂේ සම්පත්තිල හැටියට විස්තර කළ දෙන එකයි මේ උපාදානස්කන්ධ පහට කඩලා පෙන්නන. හැබැයි පහට නෙවෙයි ඕක 18ට 20ට 30 ගණන්කට ඕන තරම් කඩ කඩ පෙන්වන්න පුළුවන්. ඒ නිසා මේ ඒ ඒ සූත්‍රවල ඒ ඒ පසුබිම් අර්ථ විස්තර කරාට මේක පෙන්න්නේ හැකි ක්‍රම රාශියක් තියෙනවා. ඒ වගේම මේ විස්තරය නිසා අන්නමාර ප්‍රස රාශියක් මතුවෙනවා. ඒ මොකද මේ පංච උපාදානස්කන්ධයන්දී විඥාන කියලා වෙන එකක් පෙන්නනවා. පස්සේ දක්වපු ක්‍රමයට නාමස්කන්ධ තියල්ලම විඥාණයට දාලා කතා කරනවා. ඉතල කියනවා වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඔක්කොටම කියනවා නාමස්කන්ධ කියලා. දෙවෙනි බෙදීමේ ක්‍රමය හැටියට ඔක්කොම නාමස්කන්ධ විඥානස්කන්ධයට දාලා කතා කරනවා. ඒ වගේම දෙවෙනි බෙදීමේ හැටියට තියෙන පටවියාපෝ තේජෝ වායෝ ආකාශ කියන සේරම පළවෙනි බෙදුම් ක්‍රම හැටියට රූප කියන නමට වැටෙනවා. ඉතින් මේ විදිහට මේ එක එකනාගේ අධ්‍යාශයට තේන දේවල් සංසන්දනය කරමින් පටලවා ගන්න ගියොත් ඉතින් අපි අර සූතමේ ඥාන මට්ටමින් ඉහළට ය ගන්න බැරි වෙනවා. මතක තියාගන්න සූතමේ ඥාන එකක්වත් අංග සම්පූර්ණ නැහැ. බුද්ධ වචනවත් අංග සම්පූර්ණ නැහැ. අංග සම්පූර්ණ ඒකට නිවන කියකිනේ. මේ නිවනට මාග මේව අංග සම්පූර්ණයි කියන්නේ බොරුවක්. අංග සම්පූර්ණ කරන්න බෑ. මේ වගේ තියෙන්නේ ගුණයක්, යොමුවක්, nettiyak, තල්ලුවක් ඉස්සරහට උපනායනයක් පමණයි. ඉතින් අපි වා ඒ වචනාර්ථ තේරුම් ගන්නකොට හොඳට තේරුම් ගන්න මේ ලයිස්තු සම්පූර්ණ කිරීමෙන් හෝ මේ ටික දැනගැනීමෙන් සියල්ල දන්නවා කියන පොතේ ගුරු තත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ පැහැදිලිවම ප්‍රත්‍යක්ෂයට පයින් ගියක්. ඒ වගේ මේ ලෝකයේ කිසිම තැනක මොනම ආකාරකින්වත් අංග සම්පූර්ණත්වයක් ගන්න බැරි කුණු කඳක් මේක කුණු ගොඩක්. ඒක නිසා අරකින් මම දන්නවා මේකෙන් දන්නවා කියලා හිතාගන්න එකත් නැත්තම් අංග සම්පූර්ණත්වය ගැන කල්පනා කරන එකත් පිස්සුවක්. එහෙම නැත්තම් කෙරෙන්න බැරි වැඩක්. මේකෙන් අයින් වෙන්නයි ඕන කරන්නේ. ඒ නිසා මේවා දැනගැනීමෙන් අපි පිරිච්ච ගතියක් එන්නේ අපේ හිස් ගතිය හිස් ගතියක් වශයෙන් පෙන්වන පැත්තට ගියොත් අපිට මේ ධර්ම තවදුරටත් සංවේගී පාල කරමින් ඉදිරියට කරණ තියෙන වැඩ වලට ධෛර්ය කුසල ඡන්දය දිගට පවතිවි. අධිමුඛය කියන දේවල් පිළිබඳ විෂද සාංශුද්ධ භාවය ඇති වේවි. නමුත් මේ ඉගෙන ගන්නකොට පිරිච්ච ගතිය ඇති නොවෙනවමත් නෙවෙයි. නමුත් ඒක මතක තියාගන්න ඕනේ මේක 50ට වැඩිය පන්නන්න බෑ මේක. ඊට පස්සේ ඊටු ටිකට යන්න ඕනේ. ඉතින් සක්කසේ නමුත් මෙතනදී මේ ධම්මදින රහතන් වහන්සේ සඳහන් කරන්නේ සක්කාය කියලා කියන්නේ මේ ස්කන්ධ පහට රූප වේදනා සංඥා සංකාර. එතකොට සක්කාය දික්ඛයක් වෙන්න මෙවුවා මේ මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ අල්ලපු දවසට තමයි සංස්කාර වෙන්නේ. ඊතර තමයි දුක ඇති වෙන්නේ ඒක තමයි ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය පටන් ගන්න ආත්ම දෘෂ්ටියේ මූල ආරම්භ වෙන්නේ ඉතින් ඒක නිසා මේ රූප වේදනා සංඥා සංකාර ඉගෙන ගන්න ඉගෙන ගන්න කිසිම නම්බුවක් එකතු වෙන්නේ මේ තමයි දුක කියලා තේරුම් ගන්න. ඉතින් අපි මේ පළවෙනිම දවසේ අපි ගත්ත මේ උපාදානස්කන්ධ පහ තමයි සක්කාය කියලා කියන්නේ ඒකෙන් අපි මේ අරණ්‍යගත වෙලා පැත්තකට භාවනා කරනකොට අපි කොහොමද ඒක ක්‍රියාවත් කරන්න කියලා බැලුවොත් එහෙම නැත්නම් අපි මේ බණ අහලා මේ කණින් අහලා කණින් පිට කරන්නේ නැතුව ඒක ආනුභෝගී වැඩපිළිවෙලට යොදාගන්නේ කොහොමද කියලා බැලුවොත් අපි මේ රූප උපාදානස්කන්ධය අරගෙන ඒ රූප උපාදානස්කන්ධය පිළිබඳව බැසගෙන බලන ගතිය තමයි කායේ කායානුපස්සී විහෙරති කියලා කියන්නේ. නැත්නම් කාය ගත සති කියලාත් ඔකට කියනවා. ඕකේ විශේෂිත කොටස තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. එතකොට මේ රූපස්කන්ධය මුල් කරගෙන කරන භාවනාවට රූප භාවනා කියලා කියනවා. කායගත සතිය කියලා කියනවා. කාය අනුපස්සනාව කියලා කියනවා. ඒක නැත්තම් ඒකේ විශේෂිතාංගයකට ආනාපාන සතිය කියලා කියනවා. ඉතින් එතකොට කායගත සතියේදී ਸਰවචනාංශේ 14ක් පමණ අරමුණු පෙන්ලා දීලා තියෙන සතිපට්ඨාන සූත්‍රය විතරක් අත්තා. ඒ කායගත සති සූත්‍රෙත් එහෙම තියෙනවා. ඒකේ එකක් තමයි නැත්තම් අපි ථේරවාද ක්‍රමෙට ඉස්ලාම් පෙන්න එක තමයි ආනපාන සතිය. නමුත් ඒ සංස්කෘත ආගම පොත් සහ පාලි නිකාය පොත් සංසන්දනය කරලා කරන පරිදි මේ ගැලපොන් වල පෙන්ලා තියෙනවා සංස්කෘත පොතේ පටන් අරගන්නේ ආනපානෙ නෙවෙයි කියලා. ඒක පටන් අරගන්නේ මේ හතර ඉරියව්වෙන් ඊට පස්සේ සම්පජඤ්‍ය ධර්ම අනුකුඩා ඉරියව් පෙන්නලා ඊට පස්සේ තමයි ආනපනසති පෙන්නලා තියෙන්නේ. ඉදිරිපත් කියන පුංචි වෙනසක් තියෙනවා කියලා කියනවා. ඒක ගොරෝසු තැන්ලා සියුම් තැන්ට යන්න ලස්සනට පෙළ ගහලා තියෙනවා. අපි පාලි පොතේ ආනපනසති තමයි පටන් ගන්න තියෙන්නේ. කෙසේ නමුත් මේ රූපය උපාදානස්කන්ධයක් නැත්නම් මේ රූප වතාන කර බැඳීම පිළිබඳව මේ ධර්මය පදනමේ තියාගෙන මේක පිළිබඳව පිළිගැනීමකින් යුක්තව ක්‍රියාවත් කිරීමේ වැඩ පිළිවෙල තමයි ඔය ඒ කායගත සතිය කියලා කියන්නේ. ඉතින් කායගත සතියේට විවිධ පැතිවලින් බැස ගන්න පුළුවන්. දැන් අද භාවනා වැඩ පිළිවෙලකදී නැත්නම් හඳුනා දීමකදී කරනකොට ආරක්ෂාකාරී කෙලින්ම කායගත සතියෙන් පටන් ගන්න එක. මොකද ਸਰවචනාතික දේශනාවල බොහෝ විට අනුභව කිරියා අනුභව සික්ඛා අනුභව පටිපදා කියලා පෙන්නකොට මේ රූප ධර්ම තමයි ඉස්සර කරන්නේ. කායගත සතිය තමයි ඉස්සර කරන්නේ. කායanusasana තමයි ඉස්සර කරන්නේ. ඒක සමහරලාට ආනාපාන සතියෙන් ඉස්සර කරනවා. ඉතින් ආනාපාන සතියෙන් ඉස්සර කිරීමට ඉස්සර කරන ඇයි කියලා අහුවොත් එක හේතු දක්වීමක් තමයි මේ රූපස්කන්ධයෙන් පටන් ගන්න එක කයෙන් පටන් ගන්න එක ඒක ਸਰවඥාන්සේ පවා අනුමත කරලා තියෙන එක හේතු සාධකයක් විදිහට පේනවා. දෙක මේ කායන පස්සනාවෙන් පටන් අරගත්තට පස්සේ ඒ කායගත කායගත සතිය පටන් ගත්තට පස්සේ එතනින් සතිය වඩ아가න ඉදිරියට යනකොට ඒ පුදුරට අනිවාර්යයෙන්ම දෙමන් සංධියක් හම්බ වෙනවා. ඒ දිමන් සංදීයේදී සමත පැත්තට සහ විදර්ශනා පැත්තට කියන දෙපැත්තටම ඉඩයි. මේ කියන කායගත සතිය නැත්නම් ආනාපාන සතිය ඇර වෙන කිසිම අරමුණක් බුදුහමතුත් පෙන්නලා නැහැ. සමත විදර්ශනා දෙකටම දොර ඇරලා දෙන්න. අනික සෑම අරමුණක්ම ලද්දා බටම්ම එක ඒක පාක්ෂිකයි. එක්ක සමතෙන් පටන් අරගන්නේ එක්ක විපස්සනා. නමුත් මේ ආනාපාන සතිය කායගත සතිය ගන්න අනිකුත් අරමුණු හැම වෙලාවෙදීම ඒ දිමන් සම්පතිකටපත් කරන නිසා කලින්ම තමයි දන්නේ නැත්නම් මම සමතේට බර වෙච්ච සමතේ පැත්තට උපනිෂේ සම්පත්‍ය ඇති කෙනෙක්ද විපස්සනා නගුරක් තියෙන කෙනෙක් දන්නේ නැති කෙනාට මේකෙන් පටන් ගන්නතර ප්‍රශ්නයක් නෑ මොකද මේ සතිය කයනෝගිය සතිය නැත්නම් ආනාපානයනෝගිය සතිය ඒ අවශ්‍ය කරන සමාධි මට්ටමට ආවට පස්සේ දුර ඇරලා දෙනවා සමත විදර්ශනා දෙකට යන්න. ඒ නිසා සංවේදී බවක් අවශ්‍යයි. මොකද්ද සංවේදී බව? මේ ආනාපාන සතිය කරනකොට Tamanට පේන දේ. ඊටගෙන යන දේ නෙවෙයි. බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. පේන දේ පේන හැටියෙන් ගුරුවරට කියන්න පුළුවන්. එහෙම නැත්නම් සාකච්ඡාකට ලක් කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයා කාලෙන් වැඩගත්ත වෙනවා. නැත්නම් අනුශාසනාව ක්‍රියාවත් කරා වෙනවා. ඒක නිසා කායගත සතියෙන් පටන් ගන්න ওই දෙපැත්තෙන්ම ආරසකාරයි. නමුත් හුඟ දෙනෙක් විශේෂයෙන්ම ලංකාව වගේ සම්ප්‍රදාන කුල පදවමකින් ආපුවම හැම වෙලාවෙම කුකුසක් ඇති කර ගන්නවා. එතකොට මොකටද කොහොමද මේ චතුරාර්යක භාවනාව ඕනේ නැද්ද කියලා. චතුරාර්යක භාවනාව කියලා කියන්නේ සම්ප්‍රදාන කුල අපි භාවනා මධ්‍යස්ථානට ආරණ්‍යකට ගියාම බොහෝ විට කෙරෙන අර මුලින්ම කළ යුතුයි කියලා පිළිඅරගෙන තියෙන බුද්ධානුස්සතිය මෛත්‍රිය අසුභ මරණ සති කියන හතර කරලා ඉන්නේ පාද ඒක අත්‍යවශ්‍ය නැද්ද කායනුපස්සනාට යන්න ආනපන සති කරන්න දැන් මේ සූත්‍රයේ මේ ප්‍රශ්නේ නෑ මොකද මේක ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නමුත් ඒ ප්‍රශ්නෙට උත්තරේ අනිවාර්යයෙන්ම සැපේනවා මෙන්න විදිහට කියනවා නම් නාහම උත්තර දීලා තියෙනවා හතිපට්ඨාන සූත්‍රයේ කායගත සති සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයේදී ਸਰවචනසේ කෙලිම පටන් අරගන්නේ ආනාපාන සති. විශේෂයෙන්ම ආනාපාන සති සූත්‍රයේදී මතක් කරනවා ඒ බණහන පිළිසේ හැම අරමුණක්ම මෙනෙහි කරන මේ භික්ෂු පිරිසින්. උත්තර පිරිසින්නවා ශේක වෙන්න කටයුතු කොට ඇතු ඉන්නවා ශේක වෙච්චියත් ඉන්නවා අශේක වෙච්චියත් ඉන්නවා. ඒ ඔක්කොටම තමයි ආනාපාන සති දේශනා. ඒ කියන්නේ කායගත සති. දැන් මේ සූත්‍රයේ ඉස්ලාම් පිළිලා දීලා තියෙන්නේ රූප උපාදානස්ථාන. ඉතින් මේ මුලදීම අපි තේරුම් අරගන්න ඕනේ මේ රූපය පටවියාපෝතේජෝ වායෝ වශයෙන් ආස්තික පැත්තෙන් ගත්තාම ආනාපාන සතිය කියලා කියන්නේ මේන් කියන වායෝ පොට්ටබ්බ ධාතු ඉස්සර කරගෙන රූප අඳුනා ගන්න ගන්න ප්‍රයත්න. ඉතින් මේ සරුවචනාංශයේ මේ හතර මහා ධාතුන්ගෙන් ඇයි වායෝ ධාතුව ඉස්සරහින් තියන්නේ කියලා ප්‍රශ්න නගන අටුවාචාර්ය වාස්ලා පෙන්නලා දෙලා තිනවා වායෝ ධාතුව පිම්බෙන හකුලන චංචල කම්පන ගති තමයි පෙන්නේ. ඒක අර නුදුණු මනසට ගමන වෙච්ච නැති මනසට අනිකුත් ගති වලට වැඩිය හොඳට දැක දැනගන්න පුළුවන්. අවබෝධ කරගන්න පුළුවන් නිසා වායෝ ධාතුව තමයි විශ්ලේෂණය කරනවා. උදාහරණයක් වශයෙන් පෙන්වනවා දරුවෙක්ගේ ඇසරණ වෙලාවේ නැත්නම් පොඩ්ඩක්ෝ ඉස්ලාම් දවස් ගාණක් කියනවා ඇස් දෙක පාවෙමින් තියෙන්නේ ඇස් දෙකම එක අරමුණට එල්ල කරන්න දන්නේ නැහැ. අපි මේ වෙලාවේදී තිබිරි ගේම තියන්න කියන්නේ. පුළුවන් තරම් දොරට වඩන්න නැතුව දර තද එළියටපත් කරන්න නැතුව තියන. ඊට පස්සේ දරුවා මේ අම්මගේ මූණ දිහා බලව අතපය දිහා බලව තමන්ගේ අතපය දිහා බලලා ඇත් දෙකම එකම අරමුණට යොමු කරන්න පටන් ගන්නවා. අන්නේ යොමු කරන්න පටන් ගන්නකොට යා වර්ණවත් සටහනවත් අඳුරන්නේ යා චංචර තමයි දකින්නේ. කම්පට දේවල් තමයි දකින්නේ. ඒ නිසා හෙල්ලෙන දෙයක් බලනකොට යා උත්සාහ කරනවා ඒ හෙල්ලෙන දෙයට ඇත් දෙකම යොමු කරන්න. ඒ නිසා ඒ ලදරු මනස දේවල් අජත්ත බහිද්ද වශයෙන් නිච්චල චංචල වශයෙන් කම්පන වශයෙන් තේරුම් ගැනීමේදී වායෝ ධාතුවේ තියෙන මේ චංචල ගතිය තමයි ප්‍රයෝජන ගන්න. ඒක තමයි මේ වැඩි හිටි කෙනාටත් භවනා පටන් ගන්නකොට සත්‍ය දියුණුවලා නැත්තම් පෙන්වන්න හදා. ඒ නිසා වායෝ පොට්ටබ්බ ධාතුව ස්ථාවර කර ගැනීම සඳහා මේ ආනාපාන සතිය කියන්නේ හුස්ම තමයි ඉස්සර කරන්නේ. අර නාම රූප දෙකෙන් රූප ධර්ම ඉස්සර කරනවා. රූප ධර්ම වලින් පටවියාපෝ තේජවල වායෝ ධාතු ඉස්සර කරනවා. ඊට පස්සේ අනෙකුත් සියලුම දේවල් අනෙකුත් විචල්්‍ය සාධක ඉෂ්ඨිතතාව කරලා ඉර කරලා අල්ලගෙන වායෝ ධාතුවට විතරක් ප්‍රකට ප්‍රබල වෙන්න ඉඩ සකස් කරලා ඒක මුළු හදින් බැලීම තමයි ඔය සතෝ වාස සති සතෝ පක්ෂ සති කියලා කියකින් සර්වඥාන්සේ අදහස් කරා. සීයෙන් යුක්ත ආශ්වාස කරයි සීයෙන් යුක්ත ප්‍රශ්වාස කරයි. එතකොට සීයෙන් යුක්ත ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියලා කියන අදහස් කරන්නේ ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙකට මනසිකාරයේ අවධානයේ විතක්කය යෙදීම සඳහා අනිකුත් මුළු ලෝකෙම පාවා දෙන්න කැමති වෙනවා. මුළු ලෝකෙම ඡාග, පටිනිස්සග්ග, මුත්‍ති, අනාලය කියන විදිහට අනිත් මුළු ලෝකෙම ත්‍යාග කරනවා. පටිනිස්සග්ග කියලා කියන අතාරින්න. අනාලය කියලා කියන්නේ ආලය හැරපින්න. මුත්‍ති කියලා කියන්නේ මිදෙන්න. ඉතින් අපිට බැරි නිසා තමයි අපිට හුස්ම හිත තියාගන්න බැරි. හුස්ම තියාගෙන කොට හිතවිලි දිගේ හිත යනවා. ශබ්ද දිගේ හිත යනවා. වේදනා දිගේ හිත යනවා කියලා කියන්නේ ඒකට මුල් තැන දීලා මුළු හදීම කරන්න බෑ. හිතේකට කැමති නෑ. හොඳින් හොඩාරකේ. ඇලිමින් හෝ ගැටීමේ අපි බාහිර වස්තු මේකට පටලවා ගන්නවා. පටලවා ගැනීමෙන් අපි කියන අපිට භාවනා කරන්න බෑ. මොකද හේතුව මේ ශබ්ද ඇහෙනවා, වේදනා දැනෙනවා, හිතවිලි එනවා ආදි වශයෙන්. ඉතින් මේ කියන්නේ මුළු හදින්ම ආස්වාස් ප්‍රස්වාසයට හිතියෝ දාන්න බෑ අපේ හිත චපලයි. අපේ හිත චංචලයි. විවිධ දේවල් වලට හිත ඉතින් මේ විදිහට මෙහෙම වෙන එක නොවිමසතා හේතු ගන්නන වෙලාවේදී ආනාපානයට සාදර වෙන්නේ කියලා කියනවා. ආනාපාන සාදර වෙනවා කියලා කියන්නේ වේදනාවක ආනාපානයේ සමසනෝපේනවා නම් වේදනාවට පුංචි කරලා සලකන්නේ කියලා කියන ආනාපානයේ සලකන්නේ. එහෙම නැත්නම් සද්දිකෝ යానපනේ සමසමව හිත දැහ ගන්න පැහැර ගන්න උත්සාහ කරනවා නම් ආනාපානට සාතර වෙන්න කියලා කියන සද්ද පැත්තකට දාන්න. සද්ද ආනාපානට වැඩි නම් ඉතින් කරන්න තියන්නේ අපිට අවස්ථාවක් නැහැ නේ. ඒක හිත ආනාපානේ කඩාගෙන තලාගෙන ඔබාගෙන යනවා. වේදනාවත් එමෙ හිතවිල්ලත් එමෙ. ඉතින් මෙතනදී සාතර වෙන්න කිව්වට මුල ඉඳලා මතක තියාගන්න ඕනේ මේ ආනාපාන වායෝ පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ දුකක්. දුක්ඛ සත්‍යයේ නියෝජනයක්. එහෙම නැත්නම් ඒක මේ ගෙදර ගෙනියන්න කරඬුක තැම්පත් කරලා උඩ තියාගන්න දෙයක්. එහෙම නැත්නම් ඔටුන්නේ මුදුනට මිනිකොඩලක් වශයෙන් පළඳින්න දෙයක් නෙවෙයි. ඒක නිසා මේ කපන්න බැරි අත ඉඹින කතාවක් මෙතන තියෙන්නේ. අපි යන්නේ මේ ආනාපානෙ නැත්තකින් නොපතන්න ඕදමකින් කියලා කෙවල දාන්න. කෙවල දාන්න ඉස්සර වෙලා ආනාපානයත් එක්ක තරංග කරන වාද කරන සංකර වෙන සංකීර්ණතා ඇති කරන අනික් සියල්ලම එන ගාලා හිර කරනවා. අනිකුත් විචල්්‍ය සාධක තහවුරු කරන්න. පුළුවන්කමකට කරන වැඩ නෙවෙයි. නමුත් මේ මනස සකස් කර ගන්න ඕනේ යෝනිසෝමනසිකාරයේ ආකාරයට මේ රූප ඔක්කොම දුක. අපි කරන්න හදන්නේ එකක් මතු කරලා අරගෙන ඒකේ තියෙන දුක්ඛ ස්වභාවය පෙන්වන්නේ ඒ තැනට හිත අදිමොක්කයටපත් කරගන්න බැරි, ඒ තැනට හිත ඒකාග්‍ර කරගන්න බැරි, ඒ තැනට හිත සතිය කරගන්න බැරි අනෙකුත් තරඟකාරී අපේක්ෂකයන් සියල්ලම මරලා දානවා. අශෝක රජු ජීවෙන් ඉස්සලා රජකමට සුදුසු හිටපු සහෝදර සහෝදර 100ක් මරලා තමයි එයා ඒ යුවරජ තන්ත්‍රයේ ඉඳලා රජු වුණේ. පස්සේ තමයි ධර්මාශෝක වුණේ. ධර්මාශෝක වෙන්නේ ඉස්සලා 100ක්ම මැරුවා. මොකද ඒගොල්ලෝ හිටියනම් චතුරුකාරී ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් කියලා හිටන යාට හොඳ හෝ වේවා නරක හෝ වේවා යුගයේ උනේ ඉතරයි. ඒ වගේ තමයි අපිට ආනාපානය නම් බලන්න ඕනේ. එනතම මේ ආනාපාන වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන පටවි ධාතුව. පටවි ධාතුවේ තියෙන රූපත්ව භාවය. රූපත්ව භාවය කියන අතුලත් වෙච්චවම මේ නාම රූපය. එහෙම නැත්නම් මේ උපාදානය කියන එක දකින්න ඕන නම් මේක හරියට කැඳේ ගල බීරුවා වගේ කොටු කරන්න. ඉර කර ගන්න. ඉර කර ගන්න නම් අනිත් සියල්ල කෙරෙහි ප්‍රේමය අතාරින්න. ආලේ හැරපන්න වෙනවා. ත්‍යාගවන්ත වෙන්න නමුත් අපි කැමැති වුණාට අපේ හිතේ එහෙම යෝනිසමනස්කාරයක් හිටින් නැති නිසා අපි වාඩි වෙලා ගියාට පස්සේ කවදාකවත් නැ තරම් හිතුවේ ඉන්නේ. ශබ්දෙන් ඉඳී තියෙනවා වේදනාවෙන් ඉඳී තියෙනවා ඒකෙන් නිසුදුසුකමක්වත් පෞද්ගලික දෝෂයක්වත් Tamange අත්තරක්වත් නෙමෙයි පෙන්වන්නේ අපි හිතේ චර්යාවක් නැතිකම. ඉක්මීමක් නැතිකම. එයාට තෝරන්න දන්නේ නැහැ. ඒක පාරට දුන්නට පස්සේ ආ කොයිකක් තෝරන්න කියලා ඒක ඒක අපි දැනගන්න. ඉතින් මේ தත්ත්වයටදී මැරුණොත් මරණාසන්න අන්තිම ආසන්න කර්ම වශයෙන් මොකක් තෝරයිද කියලා මොනම කෙනෙකුටවත් මොනම ආකාරයකින්වත් කියන්නේ නැහැ. ඉතින් දැන් අපි අර ඇත්තට වහගත්ත ගමන් తాවකාලික මරණයකට ලක් වෙනවා. එතකොට අපි බලන්න ඕනේ හිත මොනවද තෝරන්නේ. අපි බුදුහාමුදුරුවෝ කියපු වචනෙට හේතු වෙලා කියනවා ආනාපාන තේරුවොත් නම් හොඳයි. මොකද ඒක උදාසීන අරමුණක්. නමුත් ඒක තිබ්බට පස්සේ අපිට පේනවනේ කය සම්පූර්ණයෙන් තැම්පත් කරලා නිස්සද්ද තැනකට ගිහිලා කණ්ඩ දීලා බොණ්ඩ දීලා නාවලා සක්මන් කරෝලා කියලා වාඩි කරත් හිත තෝරන්නේ Tamange අත්සිද්ධිය සලකන දේවල්ම නෙවෙයි. තමන්ගේම හිතසෝ සලසන දේවල් නෙවෙයි. ඒක අපි මූල ධර්මානුකූලව කොටු කරලා දුන්නත් අපිට පේනවා උලන් වදේ තැනකපත් වෙන පහන් දැල්ල වගේ හිත කොච්චරනම් චලනවද ඉතින් මම නැවතත් කියනවා මේක මතු කරලා දීලා මේක මේ කෙනෙක්ගේ පුද්ගලික දෝෂයක් නෙවෙයි. කාලකන්නිකමකුත් නෙවෙයි. මේක අත්තරද්දකුත් නෙවෙයි. මේක දත යුත්තක්. මේක තමයි දුක හොන මනසිකයක්. එහෙම නැත්නම් සෝදානම් නැති මනස කියන්නේ. පමා වෙච්ච මනස කියන්නේ. අසත්‍ය කියන්නේ. ඉතින් ඒක දැනගෙනයි අපි වැඩට බයි. වැඩට බහැලි වෙලා අපි හිතමු යම් වෙලාවක අපි දවසක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතරක් නෙමෙයි උත්සාහ කරලා කරලා කරලා අපි යම් චිත්තක්ෂණයක ආසස් බසාසි ඉස්සරහට ගත්තයි කියලා අපි කෙනෙකුට මූණට මූණ දාලා කියාගත්තයි කියලා. ආනපනිය අල්ල ගන්න පුළුවන් වුණොත් තාම කිසිම නිවනක් දැකලා නැහැ. තාම කිසිම කලෙලියක් නැහැ. අඩු ගානේ අපි මේ රූප ධර්මය කියන්නේ දුකක් බව තේරුම් ගැනීම සඳහා රූප කොටාශයක් කොටු කරගත්තා, පරිච්ඡේද කරගත්තා, වෙන් කරගත්තා කියන සතුට තියෙනවා. ඉතින් හිතෙන්නේ අපිට කවදාකවත් එහෙම මේ වගේ එකක් අල්ලලා <coughs> පෙට්ටියකට දාගත්තට පස්සේ අඬුවට දෙල හිර කරගත්තට පස්සේ කොටු කරගත්තට පස්සේ මොකක්ද ලැබෙන ලාභය කියලා. ඉතින් මේකට මම නිතරම මගේ මතක් කරන නිදර්ශනයක් තමයි ඔය බටහිර ලෝකේ ඒක බොරුව තමයි ඒකට බටහිර ලෝකේ ඔය පිරිසිදුකම සහ සෞඛ්‍ය සම්පන්න භාවය සාකච්ඡා කරන්නේ බාහිරේ තියෙනා වූ විෂ බීජ කියලා ආරෝපයක් එක්ක. ඒගොල්ලෝ හිතනවා මේ ලෙඩ වෙන්නේ විෂ බීජ නිසායි. ඉතින් ඒක නිසා ඒ වසූදී වාගේ ලෙඩ ඇති වෙලාවක ඉස්ලාම අන්වීක්ෂ හොයාගත්ත දවසේ මිනිස්සෙකේ ලෙඩ වතුර ටිකක් අන්වීක්ෂකට දාලා බලලා තියෙනවා ඇහැට පේන්නේ නැති පුංචි කළු චිත්තයක් තියෙනවා. එයා හිතලා තිබුණා මේ මේ වතුර තමයි සම්බන්ධ වුණොත් ලෙඩ වෙන්නේ. ඊට පස්සේ මේ මිනිස්සයා ලෙඩේ ගැන බලන්නේ නැතුව ලෙඩු ගැන බලන්නේ නැතුව අර ඇහක් පිට ඇහක් කියලා අර වතුර එක දිහා බලාගෙන ඉන්නකොට ඒ තිත් කැටි කැටි වෙන් වෙවි බෝ වෙන ගතියක් දැකලා තියෙනවා. කියා දැකලා තියෙන මේ විදිහට බොහෝ හිටි කැඩි කැඩි වෙන් වෙනකොට මට මේක අවබෝධ කරගන්න අමාරුයි. ඒ නිසා යා උත්සාහ කරලා තියෙනවා බලන්න මට මේ එක තිතක් එක දිගට පරිණාමය වෙන හැටි බලන්න ඕනේ. අපි මේ පරිණාමය කියලා කියන්නේ හොඳයි කියන එක මේ තැන යට ඇති වෙච්ච විශාල ශ්‍රේෂ්ඨ ඥාන. ඒක නිසා මොකද්ද කළේ? වීදු කතාවකට කුණු වතුර බිඳුවක් තියලා ඒ ළඟම තිබ්බා ආසුත ජලයේ පිරිසිදු වතුර. පඳුළු දෙක තියලා අර මයික්‍රොස්කෝප් එකෙන් නැත්නම් අන්වීක්ෂ බලනකොට ආ මේකේ කළු තිත් වර්ගයක් තියෙනවා. ඒවා දඟලනවා, අල්ල ගන්න සමාජ කොටු කරන්නේ වරින් වර දෙකට බෙදෙනවා. ආයෙ වැවෙනවා, ආයෙ දෙකට බෙදෙනවා. අර උණු කරලා ගත්ත වතුරේකේ නැත්නම් ආශෝරණය කරලා ගත්ත වතුරේකේ මොකක්වත් නැහැ. මේකේ බලන්න ගම පින්සලක් අරගෙන අර දෙක මැදින් පුංචි වතුර බින්දුවක යා කරලා තියෙනවා. යා කරලා බලන එක කළු තිතක් පීනලා පීනලා පීනලා ගිහිල්ලා අර යා කරපු පාලමහරා පිරිසිදු වතුරකට යනකොටම මැද තියෙන පාලම කඩලා දාලා තියෙනවා. වීලි පින්සලකින් ඉර ඇඳලා පස්සේ දැන් එයා අර පිරිසිදු වතුර බින්දුවේ තියෙන එක විෂ බීජයක්. විෂ බීජ කියනනම් පස්සේ දැම්මේ. ඒක කළු චිත දැක ඊට ලොකු සතුටක් ඇදලා දැන් කළු චිතක් අවුලේ පස්සේ ඒකම බලා ඉන්නකොට එයා දැකලා තියෙනවා. මෙන්න මෙච්චර විනාඩි ගානකින් මෙයා දෙකට වේදනා. දෙකට වේදනාට පස්සේ මේ දෙකට වෙච්ච පුංචි අංශු ආහාර අරගෙන ඒ ආසොත්තල හැබැයි විචිවිච වලට ආහාර අඩුයි. කොහොම නමුත් බෙදීමේ වැඩපිළිවෙලක් තියෙනවා කියලා පළවෙනි වතාවට ලෝකේ එයා දැනගත්තා මේ විෂ බීජ කියනවා සුසුස් පරිසම්පතම් බෝ වෙනවා. බෝ වෙලා යම් ප්‍රතිශතයක් යම් ජනගහණයකට ආවට පස්සේ විතරමයි එයාට නිරෝගී සතෙකුට පහර දෙන්න පුළුවන්. ඒ ජනගහණයට එනකන් කොච්චර විස බීජ තිබ්බත් ඒ සත්වයාගේ ප්‍රතිශක්ති ශක්තිය අනුව පහර දෙන්න බෑ. පහර දෙන්නේ යම් කිසි මේ ජනගහනයක් ඕනේ, සාන්තතාවයක් ඕනේ කියලා ඒක ඇත්තට පස්සේ ඇතිවෙච්ච අතිවිශිෂ්ට ඥාන මේ මේ ශේෂ්ත්‍රිදී ඉස්ලාම උනේ තනි එකක් වෙන් කරගෙන බෝ වෙන බව දැනගත්තා. බෝ වුණාට පස්සේ ආ දැනගත්ත ඒ බෝ වෙන හැම එකක්ම එයාගේ පරිසරයට ශ්‍රාවයක් නිකුත් කරලා ඒක තමන්ගේ ගෙදර බාටපත් කරගන්නවා. ගෙදර වලපත් කරගෙන ඉතින් ඒක තමන්ගේ යටත් රාජ්‍යයක් බාටපත් කරගෙන තමයි වැවෙන්නේ. ඒකට අර පුණුතර බින්දු බොහොම ජයයි සරු. ආසුති ජලය ඉච්චර හොඳ නැහැ. කොහොම නමුත් මේකේ විශාල ජයග්‍රහණයක් ඇති කරගත්තා තනි විෂ බීජයක් කොටු කිරීම. මේක බුදුහාමුදුරුව කරපු දෙයක් අවුරුදු 2000 ඉස්සෙල්ලා බුදුහාමුදුරුව මේකට විභජ්‍යවාදී කියලා. උනාදී කරේ කැටිය පිටින් රොත්ත පිටින් ස්කන්ධයක් පිටින් කන්දක් පිටින් කයක් වශයෙන් තියෙනකොට අනිවාර්යයෙන්ම දිහා බලනකොට හිත සංකර වෙනවා. මොනම තාලකින්වත් මේ මොකාට එන්න හදනවද කියලා කියන්න බෑ. කේල් කා කන්න යනවද පොල් කා යනවද කියන්න බෑ. ඒ තමයි ස්කන්ධය, මේ කය, මේ කන්ද, මේ ගොඩ එකට පුංචි කරන්න කියන්නේ. හරිම අමාරුයි. මොකද අපේ හිතේ වැඩේම රැස් කරන්නේ. රැස් කරලා ගුලියක් හදලා ඒක මම මාගේ කියාගෙන ඒකත් එක දෙල්ලම් කරන එකයි වැඩි. පුදුමෙන් නම් මේක අනිත් පැත්තට විපච්චවාදී කිව්වා මේ කඩලා කඩලා කඩලා කඩලා කඩලා හිතේ අන්තිම පුංචි අංශුවට යන්නේ. ඕක පස්සේ ලනුව කාලා තමයි ඔය ඩෝල්ටර්ලා කරීමේ මේ ලෝකයේ තියෙන වස්තු පරමා අණු වශයෙන් කඩලා අණුව පරමාණු වශයෙන් කඩලා පරමාණුවේ පරමාණුක අංශු වශයෙන් කඩ කඩ යන්න පටන් ගත්තට පස්සේ අපි ඇත්තන්ට Nobel Prize දීගෙන නම්බුකාර කෙරුවට බුදුරජාණන්සේ මොනම දෙයක්වත් නැතුව මානසික කල යුත්ත මේකයි කියලා විභජ්‍යවාදී දේශනා කරන දැන්ට අවුරුදු 2000 ජීවිතය ඉතිරි වෙනවා. ඔකේ වාලික තමයි ඔය පස්සේ ඔය බටේකට ගිහිල්ලා ඒ බටහිර මිනිසුන්ගේ තියෙන පාහර මිච්ඡා සංකල්ප අනුව ගිහිලා ඒ විද්‍යාව හැදලා තියෙනවා. කද්දාකවා හිතන්නේ පාවකේ මිනිසෙකුට හොඳක් වෙයි කියලා. වෙලා තියෙන හරියත් හිතන්න දෙපෙනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අර මේ ගමන ජීරාජ් මේ ළඟදී තුක මහත්තයෙක් මට හම්බෙලා කියනවා චීනා පරිපීත්‍යාගත්තේ අවුරුදු ගාණකට ඉස්සෙල්ලා. ඒ මිනිස්සු පච්චෝ පාවිච්චි කරකොට ඕක මේ මේ රත්නිය හතන්න විතරයි. නැත්තම් අහස් කුරු හදාන. එහෙම නැත්නම් ගිනි කෙලි දෙල්ලක් ගදා. සුද්ධ ආව දැක්ක දැකපු ගමන් ගෙනියලා කාලතුවක්ක් හැදුවා. විනාශමයි කරන්නේ. ආයේ මොන්නම දෙයක් කරන්න දැක්කොත් තව එකෙක් මරන්න තමයි හදන්නේ. හැම දෙයක්ම චීන දැනගෙන හිටිය කල්ලාතු. ඉන්දියන් කාර්ය දැනගෙන හිට කවදාකවත් මේ මිනිස්සු එක නරකකට පාවිච්චි කරේ නැහැ. ඒසයකට වෙලඳ වටිනාකමක් නැහැ. ඒක නිකන් ලෝකෙ තිබුණා. ඒක එකතු කරගත්ත මිනිහා බලවත් වෙන ගතිය මොකක්වත් නැහැ මොකද බැලුවේ නැහැ මේකේ නාස්තිකත්වය. මොකද සම්මා සංකල්පේ පොඩ්ඩක් හරි ගෑවිලා තිබුණා. බටහිරේ තියෙන හරියක් මිච්ඡා සංකල්පෙමයි මිච්ඡා දිට්ඨිමයි යන්නෙම නරකටමයි. දැක්කපු දේෙන් ගන්න අල්ලපු ගෙදර මිනිහා මරන්න තමයි හදන්නේ. කතා කරනකොට නම් අසල් රැසියට ප්‍රේම කරන කතාවක්. ඉන්සා බුදුජානනාංශ මේ දේවල් කොටු කරලා එකක් වෙන් කර ගැනීම රූප ධර්මයේ හොඳටම ඔය චුල්ල වේදාල කියලා කියන්නේ මහා වේදාල කියලා කියන්නේ ගා ගැඹුරු ධර්ම සූක්ෂණය කරලා සූක්ෂම පෙන්වන තැන. ඉතින් ඒක ඉතින් පෙන්වනවා නාම රූප කියනා වූ පංචස්කන්ධය නැත්නම් මේ සක්කාය නාම රූප දෙකෙන් රූප කොටස ගන්න. ඒක ඇයි කියලා අහන්න එපයි කියලා බුදුහාමුදුරු කියන්න කැමති නෑ. උන්වහන්සේකට හේතු දක්වනවා. හැබැයි කවදාකවත් ඔය අපි කරන්නේ හේතු අවබෝධ කරලා නෙවෙයි විශ්වාසය. ඊට පස්සේ රූප කොටාශේමුත් හතරට කඩලා වායු පොට්ටබ්බ ධාතු විතරක් ගන්න. වායු පොට්ටබ්බ ධාතු ගත්තට පස්සේ ඒකෙත් තියෙනවා ආස්වාද ප්‍රසආස වාතේ උත්තංගම වාතේ අදෝගම වාතේ කුච්චිසයා වාතේ කොට්ටිතයා වාතේ කිය නානා ප්‍රකාර වාත. ඒක උත්තේ ආස්වාද ප්‍රසආස වාතේ විතරයි උදාසී. අනිත් සෑම වාත කොටාශයක්ම එක්ක රාගයට බැඳලා එක්ක ද්වේෂයට බැඳලා. ඒ නිසා මේ ආස්වාද ප්‍රසආස වාය කොටාශය අරගෙන ඒකට අර මනුස්සයාර එක විස බීජක් කොටකොල ඇහක් පිටහක් කියලා බලන් හිටියා වගේ සතෝ අසසති සතෝ පස්සසති කියලා කියන්න නම් මතක තියාගන්න මේ සතිය පිළිතෝනවයි කියලා කියන්නේ ආස්වාස ප්‍රසවාසී අනික් මුළු ලෝකෙම පිළිබඳ අසත්‍යමත් වෙනවා වායෝ පට්ටබදාතු පිළිබඳ එලබසිටිසිය කියලා කියන්නේ අප්‍රමාදී කියලා කියන්නේ අනික් මුළු ලෝකෙම පිළිබඳ ප්‍රමාදයටපත් වෙනවා අපේ තියෙන සීමිත හැකියාව වෙන කරන්න දෙයක් නෑ. ඒක නිසා මේ ආස්වාද ප්‍රසවාසයේ බලනකොට අනිත් දේවල් නොදැනී යනවා නොපෙනී යනවා කියනවා එක ඉතින් කරන්න දෙයක් නෑ. මොකද අපිට තියෙන සීමිත හැකියාවක් ඒ සීමිත හැකියාව දෙකට යොමු කරොත් අනිත් දේවල් සියල්ල ප්‍රතික්ෂේප වෙයි. ඒ නිසා අනිවාර්ය මතක තියාගන්න මේ ලෝකේ යමක් තේරුවයි කියලා කියන්නේ ලෝකේ ප්‍රතික්ෂේප කරයි කියන්නේ. එකක් තෝරන්න නම් අනික් සියල්ල ප්‍රතික්ෂේප වෙන්න ඕනේ. එතන ඒක මුලදී අපි පාවිච්චි කරනවා. බුදුජානක ඒක වක්‍රමයක් විතර පාවිච්චි කරනවා. පාවිච්චි කළා තෝරගත්ත එක ලෝකෙම වගේ සලකනවා. එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසවාසෙට සක්විත රජකමට හම්බෙච්ච සක්විත රජුරුවන්ගේ සක්විත රජෝට උන්නේ මිනිකොඬල වාගේ. ආනපාන සලකන්න පුළුවන් නම් අපි ඒකේ බුද්ධ ශ්‍රද්ධාවක පිහිටලා ආධිමෝක්කයක පිහිටලා බැලුවා වෙනවා. ඉතින් අපි අපි වගේ මේ පිරිසක් දන්නවා කොච්චර අමාරුද කියලා ආශ්වාස ප්‍රශ්වාසයේ පමණක් හිත පවත්තන්නේ. ඒ උනට අපි හිතනවා අපිට කොන්දක් තියෙනවා, නියම න්‍යාය පත්‍රයක් තියෙනවා, කාලසටහනක් තියෙනවා අපිට කොන්දේ කරන්න පුළුවන් කියලා. කරන්න බෑ. කරන්න බෑ. බැරි නිසා යෝ හුස්ම තියාගෙන බැරි. නමුත් ඒක දුර්ලභමක් වෙනවා. ඒක කාගත අඩුපාඩුකුත් නෙවෙයි. ඒක බුදුහාමරට අහංගන්න දෙයක්වත් නෑ පුදුනන්සේ දාන්න. මේක තමයි දීලා තියෙන අභ්‍යාසය. ඉතින් මේ සක්කාය අවබෝධ කරගීමේ අදහසින් නාම රූප දෙකේ රූප අරගෙන රූපේ තියෙන වායෝ ධාතු වෙන වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන ආස්වාස්පස්ස වාක්‍ය අරගෙන මෙහිම හිත පවත්න්න පුළුවන් උනායි කියලා හිතමු. මේක තමයි ලෝකේ තියෙන ආශ්චර්යයක්. ඒක ආශ්චර්යයක අද්භූතයි. මොකද අපේ හිතේ තරම්ම දේවල් පිටු කරන්නයි, ගොඩු කරන්නයි, සංකර කරන්නයි, සංකර කරපු රීත්ත මගේ කියා ගන්නයි තමයි දඟලන්නේ. මේ පතුරු ගහලා විසිතුරු කරලා විස්කර කරලා බලනවයි කියන එක හිතට සියදි විනාශ ගැනීමක්. ඥාන විභාගීය සිවිදිනස ගැනීමක් තමයි එකට හිතු කරන්නේ. ඒ නිසා අපිට කලන්තය හැදෙනවා. ක්ලෝරෝෆෝම් මැල්ලුව වගේ හිටිනවා. එක හුස්මෙම හිත තියලා දිගට දිගට යනකොට පුතුමාකාර වීලි ගතියක් වෙස් කර ගතියක් එනවා. ඒකෙන් කියන්න පුළුවන් මේ සූත්‍රය පිටිපස්සට යනකොට පේනවා මේ උපාදානස්කන්ධ පිළිබඳව නැත්නම් මේ රූප එහෙම නැත්නම් මේ වායු ධාතුව නැත්නම් මේ ආස්වාද ප්‍රසවාස පිළිබඳව ආශාව තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් තුන් පැත්තකින් බැඳිලා තියෙනවා. ඒක නිසා ආස්වාසේ සාක්ෂි කරගෙන මුළු ලෝකෙම දන් දුන්නයි කියලා හිතමු. අතහැරියයි කියලා හිතමු. අත ආලය හරපලයි කියලා හිතමු. ඊට පස්සේ මේ දකින ආස්වාස ප්‍රස්වාසයත් අතහැරියොත් මොකද වෙන්නේ? ඉදාට ලෝකයට ඇලිය වෙන්නේ. නමුත් එහෙම අතාරින්න හිත දෙන්නේ මේක දැන් ඉතින් අර කිඹුල මොකද්ද බදාගත්තා වගේ අල්ලගන්න තමයි හදන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දන්නවා කොටිවලකයක් ඇල්ලුවා වගේ මේක ආනාපානෙ අල්ලලා දුන්නට පස්සේ මේකම බලන හිටියොත් මේක පිළිබඳ එපා වීම පහළ වෙනවා සත්‍යයි අද්දුතෝයි ප්‍රත්‍යක්ෂයි. ඒකට මුළු ලෝකෙම අමතක කරලා තියෙනවා ආනාපාන හේතු කරගෙන. දැන් ආනාපාන දිහාවත් බලනකොට ඒ මනුස්සයා කැමැති වුණත් අකමැති වුණත් චිත්ත නියාමයේ හැටියට ලෝක ස්වභාවයේ හැටියට ආනාපාන පිළිබඳ ටික ටික අකමැත්ත පාල වෙන්න පටන් ගන්නවා. විපාකම පහළ වෙන පටන් තනිකම පහළ වෙන පටන් බය පහළ වෙන පටන් මේ තමයි ඉතින් නිවන් යන පාර ආශාව පහළ වෙනවා නම් මතක තියාගන්න සංසාරේ තමයි ඒක කාම දන්නා භව දන්නා විව දන්නා වශයෙන් එන්න පුළුවන් ඒ නිසා ආනාපානිය කොටු කර ගන්නවා කියන එකත් එසේ මෙසේ සද්ධාවකින් කරන්න බෑ මොකද අපිට කිව්ව රත්තරන් ටිකක් කොටු කරලා තියාගනි ප්ලැටිනම් ටිකක් කොටු කරලා තියාගනි එහෙම නැත්නම් අර දේ මේ දේ කිව්වොත් අපිට පුද්ගලික ඥාන පහළ වෙනවා නමුත් මේ මධ්‍යස්ථ අරමුණක් දිගේ ආනාපානී ඉතිචන කොටුකන ඉන්නවා කියවම නම් මෙලෝක අපට බුදුහාමුදුරුවන්ත් පැත්තක තමයි ධර්මයේ වුණත් ටෙම්පරාදු කරලා විකුණાવી මේ වගේ දෙයකට කියනවා අහන්න කැමති නැහැ. ඒ මොකද ආනාපානට දාපු ගමන් ආනාපානෙ මම නිදර්ශනයක් ගත්ත නිසා මෙහෙම කියන්නේ කොයි එකට දැම්මත් එක දෙදියා බොහෝ වෙලා බලා ඉන්නකොට සංසාරේ පාවෙන. එතකොට මේ මනුස්සයා අරමුණේ පා කරුණයි කියලා කියන්නේ ඌට තමයි අසත්පුරුෂය කියන්නේ. ඌට තමයි මේ කියන්නේ කල්යාණ මිත්‍රෙක් නෙමෙයි. පාප මිත්‍රෙක්. නැත්නම් ඒ ඒ ඒ එපා වීමට ප්‍රතික්‍රියා කරන හිතර තමයි මාරපාක්ෂිකයි කියන්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. ඒක දැනගෙන යුද්ධෙට ගියා නම් ආනාපානිය අල්ලන එකත් ලීසි නෑ. ඔක තියා බලාහන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට දෙවේ දකුණ කුකුලාගේ කරමලා මේ වේලේ පෙනේ සකසීම සුදු වෙලා වගේ ආනාපානිය බලාහනින් දන් දෙමින් හැකිලා හැකිලා ගිහිල්ලා ඤක්කල වැතිලා නින්දටත් වැටෙනවා. ඒ තරමටම gedara ගෑණි වගේ එපා එතකොට වෙන්නේ බලන්න එන්නේ එපා වෙන වෙලාවට අවදි වුණා නම් සතිමත් වුණා නම් අප්‍රමාදී වුණා නම් ඕකට තමයි නිවන කියන්නේ. ඒකට මට හරියට බයිනවා ওই තරම් ලේසිද නිවන කියන්නේ. නෑ මේකද කියන්නේ තදංග නිබ්බුතිය කියලා. උපාදාන ස්කන්ධයෙන් වෙන්වීම ඇති වෙන එතන එතන ඇති වෙන නිවන. අපි මේකට කොච්චර බයද බලන්න. අපි මේ කොච්චර නිග්‍රහ කරනවද කියලා බලන්න. අපි මේකට කොච්චර අසරණ වෙනවද කියලා බලන්න. නීරස කරගෙන තියනවද කියලා බලන්න. ඉතින් අහන ප්‍රශ්න වලින් බේඩ පටන් ගන්නවා. භාවනා කරන 40කට 50කට මෙතෙන්ට යන්න පුළුවන්. හැබැයි කිසිම කෙනෙක් බෙල්ලෙන් උඩ පණ තියෙන කෙනෙක් බාර ගන්න කැමති නැහැ. හැම පැත්තෙම ඒකට කෙනෙක්ම් කරනවා. හරි පාළුයි, හරි කම්මැලි මෙපා වෙනවා. නැගිට්ටා දන්නෙත් නැහැ. දරුවකසා දාලා නැගිටලා පස්සේ දන්නේ. ඇයි මොකද වෙලා තියෙන්නේ? බලා ඉන්නේ කිව්ව පේන්නේ නැතු ගියා. එවතන ආනපාන නැතුව ගෙදම් මම මොකද කරන්නේ කියලා. අපි දන්නවනම් මේ ආනාපානේ මතු කරගත්ත අනිකුත් සියලුම රූප උපාදානස්කන්ධ දුරු කිරීමට වාංගු කරන්නයි ඊට පස්සේ දැන් දුක කියන්නේ මේ ආනාපානයයි මේ ආනාපානේ ගෙවම් කරගෙන ගෙවම් කරගෙන යනකොට මේ ගෙවම් වෙන්නේ දුකයි එතකොට පහළ වෙන්නේ කාමතණ්ණා භවතණ්ණා නෙවෙයි නීරසකමයි නිබ්බිදාවයි ආ මේක තමයි නිවන් මාර්ගය මේක තමයි අපි වැඩි යුත්තේ අම්මා මුත්තකවත් වඩන්න බෑ මොකද හේතුව අපේ හිත හැම වෙලාවෙම සැපෙල්ල. හැම වෙලාවෙම හැබැයිකට දුවන. ඒ හැබැයි හැම වෙලාවට රාග නිශ්චිතයි. ඒක කාම රාග, භව රාග, විභව රාග කියන එකකට නිශ්චිතයි. ඒ නිශ්චිත භාවය නිසා නියම පාරට යනකොට පුඩල්ල කොට උඩ තිබ්බා වගේ. අතර මේ චුල්ල වේදාල සූත්‍රයේ මේ විස්තරේ නෑ. නමුත් මේ ප්‍රශ්නේ අහන්නේ සක්කායෝති සක්කායති අයියේ උච්චති කිත්තාවතානකෝ සක්කායෝති උච්චති කියලා. එතකොට ධම්මදින්නෝපාසිකා ප්‍රශ්නට උත්තර දෙන්නේ මේ උපාදානස්කන්ධ පහක් තියෙනවා. රූප උපාදාන කන්ද වේදනා සංඥා සංඛාර කියලා. මේ මේ රූප උපාදාන කන්ද කියන වචනේ අපි මේ දවසට ගත්තේ මේ රූපේ කියලා කියන්නේ දුකක්. ඒ රූප විචිත්‍ර භාවයටපත් වෙනකොට ඇති වෙන හිතේ වර්ණ ගන්න වෙනකොට තමයි කාම තණ්හාව කියලා කියන්නේ. ඒක දිගට පවත්වාගෙන යන්න මටත් මගේ පවුලේ අයටත් ගෙදර අයටත් ගමේ අයටත් අපේ ජාතියටත් අපේ වංශයටත් අපේ ආගමටත් පතුරවන්න කරන උත්සාහය තමයි භව තණ්හා කියන්නේ. ওই සෙල්ලමට ගියාට පස්සේ හතුර එනවනේ. ඒකෝ තමයි මරාගෙන මැරෙන්න හිතෙන එකට විභව තණ්හාව යම් දවසක ඒක රූප කොටාශක් කොටු කළ මේ රියලු රූපයන් වෙනුවෙන් මම මෙයා අල්ල ගන්නවා අල්ලගෙන ඉවරලා ඌම කරනවා. නැත්නම් උ මැකෙනකොට සන්තෝෂයෙන් බලා ඉන්නවා කිව්වට පස්සේ ඒ රූප ධර්මයාගේ නැත්නම් මේ වායෝ පොට්ටබ්බ ධාත්වයේ ගොරෝසු භාවයේ ඉඳලා සියුම් භාවයට කියලා නොදැන්න භාවයට යනකොට මේ ගෙවම් කරන්නේ රූප උපාදානස්කන්ධ සම්බන්ධ නිබ්බුතියයි. තදංග නිබ්බුතියයි කියලා දන්නවනම් ඒ යෝගාචරයට අවුරුදු 7ක්ම භාවනා කරන්න ඕනේ එක පැයෙන්. නැත්නම් එක වරුවෙන් තේරුම් ගන්න පුළුවන් කල්ප කෝටි ගණක් තිස්සේ රූපයන් විනේ පැවතිච්ච මේ අසීමිත භව ආශාව භව නিত্য තණ්හාව ප්‍රමාණ ක්‍රමානුකූල වැඩ කරන ගියොත් බලන්න. ඒ පුරුද්දට එන ගොරෝසු රූප වල තියෙන ආශාව විචිත්‍ර රූප වල තියෙන ආශාව රූප ඛණ්ඩකට කයකට ස්කන්ධයකට තියෙන ආශාව කියනවා මෝහ පටලවි කියලා. මෝඩකමෙන් බැඳිච්ච ආවාරය හරියට මේ පරණ පිටල භාණ්ඩයක් උඩින් බැඳිච්ච කච්චල් වගේ. එහෙම නැත්නම් රත්තරන් ආභරණයක පිට හම්බෙච්චි පල්මානිකම් කච්චල් වගේ ඒ පුංචි පුංචි කොටස් කෝටි ගණක් අවුරුදු කියලා බැඳිලා තියෙනවා. මොහොත ਸਰවඥාන්ස කියන සතිය කියන උපකරණ හොද්දට දිගහැරලා ගහලා අරපුවාම එක සැරයක් මුළු පිට තියෙන කුණු කට්ටම කුණු කච්චලේම මලකටම ගලවන්න බැරි වුණත් කපලා දාලා බලන්න පුළුවන් ඇතුලේ තියෙන තබරත්තර. ඇතුළේ තියෙන පිසුදු දෙය කියලා. ඒ නිසා බුදුරජාණන් කියනවා කල්ප කෝටි ගාණක් ඇති වෙච්ච මේ මෝහ පටල එක චිත්තක්ෂණයක් සතුටුමත් වීමෙන් කඩන්න පුළුවන් නම් ඥානවන්තයාට තේරෙනවා බලංකාරයාගේ සුමානක වැඩ පොලුකාරයාට වරුවක්. නෙලන එකයි කියන්නේ කෙල්ලවරක ඉඳලා දීගෙන දීගෙන ගියාම මොන වලං ඇදුවත් තලන එකයි තියෙන්නේ. හැබැයි පොල්ල ගලවන්න යන්න දෙන්න එපා. පොල්ල අයියෙන් අල්ලගන්න තලන එකයි තියෙන්නේ. එනිසා මොන જાතියාවක් මේ ආනාපානයේ මූලික ඉස්සරහා පවත්තන එක තරම් පෞරුෂත්වයක්. ඒ වගේ සත්පුරුෂකම. එහෙම නැත්නම් ඒ වගේ කල්යාණ මිත්‍යක් Tamanthar කෙරෙහි දක්වන අත්හිත භාවයක් අත්ත කුසලයක් වෙන්නේ නැත්තේ. ඒ නිසා සර්වඥයන් දෙන්න පුළුවන් උපරිම වචන යොදා කියලා තියෙනවා. මේ ආනාපාන සතිය වැඩිීමේ ආනිසංසය. ඒ දෙන්න හදන්නේ මොකද ඒ වෙනුවට අනිත්යෙන් වලට දුවන ගතිය මිනිස්යෝගාව තිබිලා ඒ මිනිස්සු ඒව ගැන පශ්චාත්තාප වෙනවා අනී මගේ හිත සද්දෙට දුවනවා වේදනාවට දුවනවා හිචිලියට දුවනවා කියලා අනුමෝදා වෙන්නෙම අකුසලෙ විතරයි. ධර්ම සාකච්ඡාට ගියාම කමඨාන් සුද්ධ කරන්න ගියාම බැරි ටිකමයි කියන්නේ කවදා හරි මේ මනුස්සයා මේ සීරගෙම වෙන්නේ හිත වැටෙන එකයි. අහගෙන ඉන්න වෙනේකට මුස්පේන්තුවයි කාලකන්ණී කවදා හරි එක හුස්මකට හිත තියාගත්ත එක චිත්තක්ෂණයක මේක මේ ශක්විති රජකමක් වගේ මේක මේ මුළු ලෝකෙම දිනාගත්තා වගේ අනේ මං කවදාද මේක විතරක් කතා කරන්න කියලා බැලුවොත් එදාට සෝවාන් වෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුට විතරයි මේ තමන් මෙච්චර මානසිකවමට අඩු ගානේ අදිෂ්ඨාන පූර්වක දැක දැක දන දන හුස්ම හුස්මක හිත තියන්න පුළුවන් ඒ හිත තිබ්බ වෙලාවේදී මම දන්නවා ඒක රාග දෝෂ මොහ නෑ. මම දන්නවා ඒකා චිත්තක්ෂණේ වැටෙනවා ඒක. නමුත් ඒක මට ගහනකුත් නෑ. මේ තිබ්බ චිත්තක්ෂණයේ තියෙන තෙද. පිළිබඳ නොසැලෙන සද්ධාව. එනකොට අනිවාර්යෙන් බුදුන් කියන්නේ කවුද කියලා තේරෙනවා. ධර්මය කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. සංඝයා කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඉතින් නොකිරෙන වේදකමට කොඳුරු තෙල් කල 7යි 7යි ඕන බව හැබෑව. නමුත් මේක මේ අවබෝධ කරගන්න මේ ධම්මදින්නාව කියන කතාව අවබෝධ කරන්ඩ එච්චරම කල් ගන්නෑ. හැබැයි ඒ අවබෝධ කරාට ඒක බුද්ධ තදංග නීකුතියක් විතරයි Tamanට කුසලතාවේ තියෙන බාට ලකුණක් විතරයි ඊට පස්සේ මැරෙනකම් වැඩ කරන්න වෙනවා මේක සාක්ෂාත් කරගන්න. ඇත්තටම ඒක අමාරුයි. Taman දන්නවනම් මෙතන මේ ඉන්න පොළොවේට මණිකක් තියෙනවයි කියලා කාඩි 10ක් අතර තියෙන 20ක් අතර තියෙන කේ ප්‍රශ්නයක් නැහැ. එනික ගොඩ ගත්තට පස්සේ මෙච්චර වටිනාකම තියෙනවා නම් ගන්න ඉස්සෙල්ලා මේ මනුස්සයා පොකසක්. ඒ වගේ මේ ආස්වාස් ප්‍රසවාසී කෙරෙහි පවතින සතිය මේ අපිත් එක්ක ලද්දාවටම සහජාසින් ආපු දෙයක්. අපි ඒක හරියට මේ මණිකක් වශයෙන් තේරුම් අරගත්තොත් මේ මොකද කරන්නේ? මේ වායෝ පොට්ටබ්බ ධාතුවයි කොටු කරන්නේ. ඒකෙන් මේ රූප ධර්මය අවබෝධ කරගන්න හදන්නේ. ඒකෙන් මේ නාම රූප දෙකයි මේ අල්ලන්න හදන්නේ. ඒකෙන් මේ උපාදාන ස්කන්ධය තේරුම් ගන්න යන්නේ බලුවේ නැත්තම් මේ විදිහට මේකට ආසහිතනවා. ඒක හරියට කොටු කරලා බැලුවොත් එපා වීම පහළ වෙනවනම් ආ එහෙනම් ගමන හරි. එතකොට භව තණ්හා, කාම තණ්හා, විභව තණ්හා නෙවෙයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නෙවෙයි පහළ වෙන්නේ. පහළ වෙන ධර්ම කියනවා නිබ්බිදාව කියලා. වින්දනය නෙවෙයි නිර්වින්දනයක් පහළ වෙන්නේ. විරජ්‍යති විමුච්ඡති නිරුද්ධති විරජ්‍යති විමුච්ඡති කියලා ඒ රූප ධර්මේ නිරුද්ධ වෙනකොට ආශාව විරංජන වෙනවා. රංජනය කරන්න දෙයක් නැති වෙනවා. ඒසොට ඉබේම මිදෙනවා. නමුත් මිදීම අපිට වෙන්නේ කොටු වුණා, තනි වුණා, ඒර වුණා, යක්කු ගැව්වා, පාළු වුණා, කියලා අපි අර්ථකථන දෙන්නේ මොකද්ද? නිවනට ගහලා තියෙන යටින් ගහලා තියෙන බෝඩ් එක පොඩ්ඩක් මාරු කරන්න වෙනවා. ඒ නිසා පොදුවේ කියන්න පුළුවන් යෝගාවචරෝ තරං නිවනට බය જાතියක් ලෝකේ නැහැ කියලා. පුදුම බය. නිවන ඉස්සරහට එනකොට පස්ස බල බල දුවන. නමුත් බුදුසසුනේ සාතික් කරනවා පහරි පාරේ ගියොත් කොච්චරම දුවලා ගියත් පහුවෙන්දත් පෙර කරොත් නිවන එනවා ඉස්සරහට. එනකොට කවදා හරි පෞරුෂත්වයකින් සත්පුරුෂ ගතියකින් මුණ දීපන් මුණ දෙන්න සතවල් සතයි නැත්තම් තමයි අවුරුදු 7ක් කියලා කියනවා. උදේ දැනගත්තම හවස පුළුවන් කියලා. හැබැයි මේ කියන්නේ සාක්ෂාත්කරණය නෙවෙයි. මේ කියන්නේ තමන්ගේ තියෙන පින. තමන්ගේ තියෙන ක්‍රම වේදේ. ඒ ක්‍රම වේදේ අවබෝධ කරලා දෙනකම් බුදුහාමුදුරු කියනවා බුදුහාමුදුරන්ට වගකීමකුත් තියෙනවා. ගුරු හාමුදුරන්ට වගකීමකුත් තියෙනවා. හරියට පැහැදිලි කරලා දුන්න නැත්නම් ධර්මයේ තේරුම් ගන්නෑ. නමුත් ඊට පස්සේ ඒ මිනිස්යාක සහැල්ලුවට සලකන්නේ නැතුව මේක ජීවිතේ ඉතාමත්ම උත්කෘෂ්ට දෙයක් කියලා. ලදරද අවස්ථාවේ එළඹ සිටි සතිය අප්‍රමාදී දිනු කරන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලට පුදුමාකාර ක්‍රම සාවිධිතෝගයක් හම්බ වෙනවා. දැන් Taman ඉන්න පරිසරය යටතේදීම මේ සතිය දිනු පවුණු කරන්නේ. ඒ වගේම අප්‍රමාදයේ දිනු පානු කරන හැටි අතරමැදම මේ පුද්ගලට බුදුහාමුදුරෝ දිග ලයිස්තුවක් දෙනවා මෙන්න බලපන් ඊට වැඩිය උඹට අද ඊයේ ඊට වැඩිය අද හොඳයි. ඒක ප්‍රශ්න නෑ. ඕන්න බලපන් මේ කණ්ණාඩි දාලා බලපන් තව වඩා හොඳ අවස්ථාවල් කොහොමද කියක් තියෙනවා කියලා. ඒ මනුස්සයා මේ වඩා හොඳ අවස්ථාවලගේ එකක් තේරුවොත් එතෙන් කියarpස් වෙනවා ඊයේ නම් ඔක වඩා හොඳ විදිහට වෙනවා දැන් ඔක සාමාන්‍ය හොඳක්. ඔතෙන්ද කියලා බලපන් මෙන්න මෙච්චරක් වඩා හොඳ අවස්ථාවල් එනවා. උඹයි තෝරන්න ඕනේ මම දෙන්නේ වඩා හොඳ අවස්ථාවක් පෙන්ලා දෙන එක විතරයි. ඒ වඩා හොඳ අවස්ථාව තෝරගුවා ඊට වඩා හොඳ එකක් වෙනවා. අපි කරන්නේ මුල මුල කමට, තකතිරු කමට, මෝඩ කමට, මරි කමට වඩා හොඳ අවස්ථාව පැත්තක දාලා හොඳ බදා ගන්න එක. අනේ මේක තමයි කියන්නේ අසප්පුසකම කියන්නේ. අපි ඔක්කොම හොඳයි. ඒක පිළිබඳව කාටවත් දොස් කියන දෙයක් නෑ. නමුත් මේ පිරිසක් වගේ පිරිසකට හම්බෙච්ච වඩා හොඳ ප්‍රස්තාවල් මග හරිනේ. අපි බටහිර ලෝකෙට බයිනවා පාරිභෝගිකත්වය කියලා. කන්සියුමරයිසේෂන් කියලා. ඒ කට්ටිය පාරිභෝගිකත්වයට ලක් කරලා තියෙන්නේ රූප ද්‍රව්‍ය. නැත්තම් පාරිභෝගික ආමිෂේ මේ අපි වගේ පිරිස වලට වැරද්ද මේ පාරිභෝගිකත්වයට පත් කරලා තියෙන්නේ ආධ්‍යාත්මික. සද්ධර්මී. ඉන හැම අවස්ථාවකම කියන පොඩ්ඩක් ඉන්න මම කොහොමදත් හොඳේ ඉන්නේ මට වඩා හොඳ නැති උනාට කමන්නේ මම හොඳට යනවා කියලා. මට මෙත්තයි වෙනවා කියන්නේ. අන්නේම නොවි හැම වෙලාවෙම වඩා හොඳ තීරුවොත් ධෛර්ය වීම පිණිස මම එකක් කියන්නම්. වඩා හොඳ තෝරන්න ජයග්‍රහණය හම්බෙන්නේ නිතරම. හොඳ වෙන්න රණ්ඩු කරන්න වෙනවා. හොඳ දිනන්න හැම වෙලාවෙම අnder පාන්න වෙනවා. කෑ ගහන්න වෙනවා. වඩා හොඳට ගියේ කනට නිතරගෙන් හම්බ වෙනවා. ඊටත් වඩා විවේක ස්ථානයක් හම්බ වෙනවා. ඒ නිසා ඊට පස්සේ ඉස්සරහට යන්න යන්න යන්න මේ පොළවෙන් ගලවිලා අජට අවකාශයට ගියා වගේ ගුරුත්වාකර්ෂණත් අඩු වෙලා හැප්පෙන තියෙන දොළුත් නැතුව තිබ්බතේ කඩාගෙන යන්න පුළුවන්. අත මුල් ටික කලව ගන්නකන් අපිට රූප ධර්මයක් වාංගු කරන්න වෙනවා. ඒක නම් අම්මා මුත්තා කිව්වත් අතාරින්නකෝ අල්ලගෙන ඒකෙන් ගෙවම් කරලා ඒ රූප ධර්මයාගේ සියුම් සුකුම තත්ත්වයටපත් කරගෙන එන කම්මැලිකම එන නීරසකම එන නිදිමත ගතිය එන බය ගතිය හරහා යන්න තමන්ගේ සීලය තමන්ගේ ශ්‍රද්ධාව එහෙම නැත්නම් ධර්ම දෙනුම චින්තාමය ඥාන පාවිච්චි කරන්න. ඊට පස්සේ ආයෙත් ආනපානෙ ගොරෝසු කරගන්න හදනවා කියලා කියන්නේ ආයෙ දුකක් ඉල්ලනවා කියන එකයි. සියුම් වුණාට පස්සේ කියන්න ඕනේ මේක විශාල ක්‍රමවේදයකින් ආවේ. අනේ මේ සියුම් ආනාපානෙ පුළුවන් තරම් කපාවතේ ලැබෙනවනම් එන්නේ එන්නේ එන්නේ ඊට වඩා සූක්ෂම ධර්ම වලට යනකොට රූපස්කන්ධය හරහා උපාදානස්කන්ධ ගෙවන් කිරීමෙන් නැත්තම් ඒ මත පාල වෙන පුළුවන් කාම රාග කාම රාග භව රාග විභව රාග ඇති කරගන්න නැති ක්‍රමය මෙතන ඉන්න එක්කෙනෙක්වත් අත්දකලා නැහැ කියලා මට නම් හිතෙන්නේ. දැකලා තියෙනවා මේකට පයින් ගන්න ගතියයි තියෙන්නේ. ඉතින් ඒකත් මේ දෝෂයක් දකින අදහසින් හෝ මොනදකින් කියන අදහසින් කියනා නෙවෙයි. අපි කියන කල්යාණ මිත්‍රිත්වය කියලා කියන්නේ අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙලා දහිතයක් අරගෙන බහින්න ඕනේ භාවනාවට. මේ අරමුණ කොටු කරගත්තට පස්සේ ඒක සියුම් බවටපත් වෙලා පවතිනවා නම් අපිට තියෙන ආය හෝතෝ තමයි දාන්න නැතුයි අල්ලගත්ත වෙලාවේ වෙනදාට වැඩිය ටිකක් ගෙනියන්න. එක දවස් ඉවර කරන්න බෑ කියලා කඩ වෙනත් එපා ඒක වෙන්නේ නැහැ. ආහනේ විදිහට යන්න පටන් අරගත්තොත් මේ විසාකතුමා අහුවේ නම් ධම්මදිනාගේ අඩුපාඩු බලන්න වෙන්නේ ඇති. නමුත් ධම්මදිනා දෙන උත්තරේ හැටියට අහන ප්‍රශ්නේ හොඳයි. රූප බාධාස්කන්ධය තේරුම් ගැනීම සඳහා කාට හරි කියන්න පුළුවන් නම් මට මේ දේ නෑයි කියලා. ඒක ආශ්චර්ය ධර්මයක්. අපි ළඟ ඔක්කොම තියෙනවා. ඒ රූප ප්‍රදාන ස්කන්ධය අවබෝධ කරගෙන ඒකේ සියුම් බවට යන්න පුළුවන් මොනම දෙයක්වත් අඩුවක් නැහැ. ඒක හරියට අඩුපාඩු ගැන හිතනවනම් කියනවනම් උන්දර කියන තියෙන මේ ඇතෙක් හම්බුනාට පස්සේ අනේ වට හෙන්දුව නැහැ කියන කතාව තමයි ඔය කියන්නේ. හම්බෙලා තියෙන ඊට පස්සේ තාත් එක බලනකොට උතාමත් පිංවන්තයි නිසා කිසිසේත්ම එහකි සංඥාව පාට ගන්න නැතුව මේ පුංචි පුංචි වට මේ බල්ල පිරුවට කඳුපත් වෙනවාද තමන්ගේ වැඩේ කරගෙන යන්න පටන් අරගත්තොත් මේ ධර්ම කොටාසේ නිසාමත් අපට චීන සත්‍ය සමාධියත් සද්ධා විරිය සති සමාධි දිනු කරගෙන යන්න පුළුවන්. ඒසේ දිනු කිරීමට මේ ධර්ම කොටාසත් එක්ක හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාට සනසිමුදා වේවා කියන ප්‍රාර්ථනාව. දැන් පිටයකට ඇගොත් විනාඩි 20ක් වගේ 10ක් විතර වගේ අරගෙන තියෙන ධර්ම දේශනාව සඳහා කෙසේ නමුත් මේ දේශනාවේ දේශනා සජීවරය තමයි කරන්නේ ඉස්සලා මේ පිළිමද අදාස්මත්මත අන්තර තියෙනවනේ එහෙම නැත්නම් මේ කිවිතු කලීතු විවේචන මොහර තියෙනවනම් මත ප්‍රකාශන තියෙනවනම් අපි ඒකට සාදර වෙමු ඉතින් නැත්නම් අපි දිව්‍යන් දහතින් පින්බැවීමේ පේන පේන නැත්නම් පින්බැවීමේ කටයුතු කරන්න කියලා මම යෝජනා රූප රූප කාණ පහකට බෙදී කරනවාද ඒ ආකාශ ධාතු කියන්නේ නිවන කියලා කියනවා කොහොමද ඒවත් රූපාකාරයෙන් දැකීමක් කරන් තියෙන්නේ රට වියාපෝ තේජෝ වායු විපරිණාම වලට ලක් වෙනවා අල්ලන්න පුළුවන් පෙන්වන්න පුළුවන් විවිධ තියෙනවා ඒ නිසා ඒව අල්ලන්න මිනිස්සු පෙළඹෙනවා අල්ලපුවා වෙනස් දෙයක්පත් වෙනවා දුකක් වෙනවා අවකාශ ධාතුවේ අල්ලන්න කරක් නැහැ පෙන්වන තැනක්. ඒ නිසා මගේ කියාගන්න බෑ. ඉතින් මගේ කියාගත්තේ නැති නිසා සංස්කාර කරගත්තා. ඒ නිසා ඒක විපණාවටපත් වෙන්නේ නැහැ. ඒක දුකක් එන්නේ. ඒ නිසා රූපාලනකට වැඩිය රූපේ තියෙන ආස්තික ප්‍රඥාත්ය අල්ලනට වැඩිය නාස්තික ප්‍රඥාත්ය ඇල්ලීම කරදරයක් නැහැ. නමුත් ලෝකයේ දකින්න මේක නාස්තිකත්වයක්. ලෝකයේ දකින්නේ මේක මේ විනාශකයක්. පුළුවන් තරම් වස්තු එකතු කරපන් කියලායි කියන්නේ. ශුන්‍යතාවය එකතු කරන්න කියන්නේ. ඒකද කරන්න බෑ. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ පිස්සුවක් ගන්න. සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ පිස්සුවක්. ඉතින් ඒකට බැන්නොත් අපි ලෝකෙට බැනලා පිස්සු වෙනවනේ. අපිට කියන්නේ මේක ත්‍රිබුණට පට ව්‍යාපෝ ධාතුවට නම්බු කරන විෂයන් ශේෂ්ඨ වාරා තිබුණට අවකාශ ධාතුවට කිසිම ආරම්භයක් වෙන්නේ නැහැ. කවදා හරි බුදුහාමුදුරු කියපු නිසා ගිහිලා රූප ගෙවන් කරලා අවකාශයට වැටිච්ච දවසේ තේරෙනවා මේක භාවනා කරලා ලැබිච්ච ගන්නේ නෙවෙයි. උප්පත්තියම ලැබිච්ච දේ. අපිට උගන්වපු වැරදි ක්‍රමේ නිසා අපි අරවට දුවන. බුදුහාගෙන ඒක පාඩුවක් නෑ උන්වහන්සේත් ඒකට ගිහිලා දැකලා උන්වහන්සේ දැනගත්තා මේක හල යුක්ත මේක ගත යුක්ත. ඒ නිසා යම් තැනක ලෝකයා කියනවා මේක ගත යුතුයි කියලා ආර්යනාථල කියන එක හල යුක්තක් කියනවා. යම් තැනක ලෝකයා කියනවා ගන්න දෙයක් නෑ ඔක හල යුක්තක් කියලා අන්න එතන තමයි ගත යුක්ත තියෙන්නේ. ඒ තරම්ම මේක උඩි යටිකුර වෙලා තියෙන්නේ. ඒක ඒ ගතිය තියෙන විපස්සනා කරන අයට විතරයි. සීලෙත් නෑ, ඔක සමාධියෙත් නෑ. මොකද ඒක ඔක්කොම අල්ලනවා. විපස්සනා වෙත් අල්ලනවා. අර ජීතුපයින් රීට ඇල්ලුවා වගේ. උඩට ගියාට පස්සේ විසිකනවා. ඉතල ඉතල ඉඳලා අනවන්න හොඳට ඊර කරලා අල්ලගන්නවා. අල්ලගෙන ඉවරලා ඒක හොඳට බල්ල බල්ල ගෙවන් කෙරුවට පස්සේ දැනගන්න මේ ඇල්ලුවේ ඉතල ගිහිල්ලා කණ්ඩුක තියාගන්න නෙවෙයි. ඒ ගෙවන් වෙන හැටි දැන් දැන් ඉතින් රූපේ වශයෙන් තියෙන ආනාපානෙ හෝ පිම්බි මැකල ගෙවුණා කියන්නේ ලෝකෙම ගෙවුණා. ඒක අවකාශ ධාතුවේ හිමීට ලෙස්ලා වැඩ නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයක් නැගලා බහලා යනකොට පටන් ගන්න තැන තියෙන අවකාශය පරම්පරාවේ පටන් ගන්න ඉස්සලා අවකාශය ඉවරන්නේ අවකාශය උඩේ ඉඳලා අඩු කරන අඩු කරන එනකොට අපි දැනගත්තා නොදැනගත්තත් ගොරෝසු තැනලා සිව් කරන සිව් කරන සිව් කරන යනවා. ඒ කියන්නේ සත්‍ය වඩාන වඩාන අධ්‍යයනය කරනකොට අන්තිමට මුලට ගියාම ඒකේ තියෙන අවකාශය තමයි තේරෙන්නේ නැති කොටස තමයි. තේරෙට යනකොට කලන්ත දානවා. මම පෙන්නන්නම් ඉන්ටර්නෙට් එකේ විතරක් තියෙන එක විතරක් මට එවනේ ලියුම් වල ඒකට යනකොට සහලවන හැටි. දහඩිය දාන හැටි. යෝගුලන හැටි. කෙලවැක් කරන හැටි. ඒ මනුෂයාට සැකයි මේ භූතේ දෝෂක් කියලා. ඒ ඒ ඒ කියන්නේ පොල් පොපුවක් කිත් පොල්මල අරගෙන ගැහුවා වගේ තමයි කපුවා ගැහුවා වගේ ගන්න. ඉතින් ඒක එක්කන ගෙන වේටි ටිවයි කණිත් පැත්ත හැරෙන්න ඕන. ඉතින් වන්ද හරි විකෘති. බලනකොට වෙන්නේ හරි විකෘතියක් වගේ. කිසි කලාතුරකින් කෙනෙකුට තමයි තේරෙන්නේ මේක නිවන් මාර්ගයයි. මේකට පරිහල්ලාණේ කියන්නේ. පරිහල්ලාණ කියන්නේ සංගවි කටයුත්තක් මෙතන තියෙන්නේ. දැන් ඒක සම්මෝහ භාවනා කරනකොට ඒව මතුවේ. ඉතින් ඒකට ඒ කරන කෙනාට සබකෝල වෙනවා. නමුත් තේරුම් ගන්නකොට වැඩේ යනවා. මන්ත්‍රේ හරි කපව කපව පරල වෙලා දැන් ඉතින් ආවේග ඇවිල්ලා තියෙන, දික්ටි ඇවිල්ලා තියෙන. ආන්නේ වැඩේදී මම දන්නේ පිරිමි දක්ෂයි කියලා මට හිතෙනා වෙලාව. හැබැයි ඒ පිරිමි නැකතෙන් ඉපතිච්ච පිරිමි. ගෑනගේ වෙලිස් කට්ටිය নানা ප්‍රකරණු වෙවිලා කියනවා ඉතින් මෙහෙමත් භාවනාවක් තියෙනවා මෙහෙම කරන්න පුළුවන් මේට වැඩි නරකතර හිටපු විදිහට හයියෙන් උස් මරගෙන ඉන්න එක. හොඳයි. මම ඉදාරින්නේ ඒගොල්ලන්ට ඒ හිනේ දකින්න එක ප්‍රශ්නයක් නැහැ. මොකද මේකට යනවනම් කැප කරන්න. ඔක්කොට මේක විදිහට කැප කරන්න වෙන්නේ නැහැ. ඉතින් මෙතෙන් කියන්නේ සහලවන ගතිය. ඒක මොකක්ද කියන්නේ? ඇහෙන අභියෝගයක් එනවා. හරියට මොකක්වත් දන්නේ නැතනක කැලේ ගිහලා ඩොක් ගාලා ඇතෑරියා. එන්න යන පාරක් මොකක්වත් නැහැ. නැත්තම් මහමෝධ කරන ගිහිල්ලා උතුරු කටුවක් නැතුව නතර කරාවා. කාන්තාරේ ගිහිල්ලා ඇතෑරිය වගේ සම්පූර්ණ අසරණ කරනවා. ඒකෝට ඉතින් හුස්ම හරි ගන්න. ඇත් දෙක හැදලා බලන්න. දෙයියෝ හරි අපි. බුදුදහම කියන්නේ ඔබ විශ්වාස කරපුවා උඹේම ශ්‍රද්ධාව තියාගන්න ඕනේ. නැති වෙන්න තැන නැහැ. හිතියෙත් අතර අතරන වෙලා. දැනුත් උතරයි. මේක හරීම මේ බාහිර දක්ෂ ව්‍යාපාරේ කියලා සමාධියක් නැති කියනකයි සෝවිතත්ත්වයේ කම්පාසි සමාධිය කියන්නේ කියන්නේ ඒ නිසා සමාධියට විපස්සනාව අල්ලන්නේ අතින් බයිකල් කියලා කියනවා සමාධිය අල්ලන්නේ ඒකට දෙකේ වෙනසක් නැහැ සමාධිය නැතුව නිහිලා තමයි ඔය මම කියනවා සමාධියටත් ඉස්සලා සතිය තියෙන්න ඕනේ සතියෙන් තමයි සමාධිය හැදෙන්නේ සතිය නැති දෝෂේ තියෙන්නේ සතිය තියෙනවා නම් සතිය තියෙනවා පැහැදිලිව සතියටත් සමාධියටත් යටින්නේ සතිය තියෙන්නේ. සතියේ පදනම් කරගෙන සමාධිය එන්නේ. ඉතින් මේ දෙයකට යනකොට මේ මිනිස්සයා අසතිමත් නම් සමාධිය වඩා ගන්න හැටි දන්නේ නැහැ. විපස්සනාට හැරෙන හැටි දන්නේ නැහැ. අන්ධබන්ද වෙනවා. ඒ අන්ධබන්ද භාවිතම කෙලෙස් කියන්නේ. ඒ සතියෙන් තමයි සමාධිය හදලා සමාධිය හදලා දෙන්නේ කොන්දපන් නැත්තම් කොන්දයි කරන්නේ. වීඩියෝ වදිනවා වීඩියෝ හදලා දෙන්නේ. ඒ සමාධි වීඩියෝ දෙක ගලපන්න එපායි. සද්ධා ප්‍රඥාව අඳුනම අල්ලලා දෙනවා. සතිය තමයි අල්ලලා දෙන්නේ. ඉතින් ඒක සමාධිය තියෙන එකනට මඩ හිටු පින්න වගේ නෙමෙයිනේ. අල්ලගතියක් තියෙනවා. නමුත් වීර්යයත් එක්ක සම්බර වෙන්න ඕනේ. ඉතින් මේකෙදි මේ සතියෙන් දැනගෙන යන්න ඕනේ. මේ ගමන යනකොට යකා එනවාමයි. ආවේ නැත්තම් බොරු භාවනා කෙරෙන්නේ නැහැ. යකා එනවනම් ඊට පස්සේ බඳගෙන වැඩි ගන්න. ජීචා මේ සමාධිමත් විචයයක් සතිය පාග ගන්න වෙලාවල් තියෙනවා. සමාධියට හේතු වෙච්ච සතිය පාව ගන්න වෙලාවක් වෙනවා. එතකොට අපිට ගන්න. සමාධිය කොච්චර තිබුණා සතිය පාව ගන්න. සතිය තමයි ඒකට මූලික ජවය දෙන්නේ. එතන සමාධිය තියෙද්දි සතිය පුළුවන් තරම් යන්න. වීර්ය තියෙද්දි සතිය පාතන නිසා හැම එකටම වැඩිය සතිපට්ඨානදී පරිමුඛන් සතියෙන් උපට්ඨපෙත්තා කියලා කියන්නේ ඔය ශ්‍රද්ධාව සමාධියවත් වීර්යවත් ප්‍රඥාවත් ඉස්සර වුණොත් අවුලයි. ඒක ඔක්කොම සංකරයි. සතිය ඉස්සර වුණොත් පෙරමුණේ තියාගත්තොත් අරව කොච්චර වැටුණත් හදාගන්න. අන්තිමට අර සතියත් හරිනවා. ඔය කියන සතිය අතහැර ගන්න වෙනවා. එදාට තමයි පන්නට පිටලා හැදිලා ඉන්නේ. මන්ත්‍රාව බුද්ධ කාලේ පරමාර්ථය පරිදකලා නැත්නම් විද්‍යාසන කරලා නැත්නම් මොකද උගත්ලා ගන්න කාර්යයේ රිසර්ච් එක කරන භාවනා කරන දිනක් ඒක දෙකක් තමයි සම්බන්ධයි. ඒ කියන්නේ මේකෙදී උනත් ඒ කියන්නේ ඉතිපාද හතරෙන් ඡන්ද විදිය චිත්ත මීමන්සා කියලා හතරක් තියෙන්නේ. චරිත හතරකටනේ. ඡන්දේ කියලා කියන්නේ ශ්‍රද්ධාව ඔය කියන කාරණාව. ඒ නිසා තේනවා මේ සැපක් කියලා වින්දට ලෝකේ කොහොම තැනකවත් නැහැ. මේ භාවනා ධම්ම වෙන දේට දුකක් කියන්නේ බෑ නැතුවක් තමයි දුක කියලා යා කුසල චාරිකනේ. ශ්‍රද්ධාව දිනු කරගෙන යනවා. එතකොට මේ ඉතිපාද සංගීතය තියෙනවා ඒ ශ්‍රද්ධා ඉතිපාදේ වඩනකොට හිතේ අවස්ථා හතරක් එන්න පුළුවන්. හිත ඇකිලෙන්න පුළුවන්. විසිරෙන්න පුළුවන්. හීන වීර්යයට යන්න පුළුවන්, අධික වීර්යයට යන්න පුළුවන්. අන්නේ හතර තේරුම් අරගෙන යන්න ඕනේ සංදේශපාදේ තියෙන. ඊට පස්සේ අනිත් හැම ඉදිරිපාදේම කතා කරලා තියෙනවා. ඒ නිසා එයා යනවා ඒ ඒ ත්‍රිපිටකේ අපි දැක්ක සූත්‍රවල. සමහරට චිත්ත කියන්නේ මේ අසුර කියන හැරෙන්නේ සමාධි ශක්තිය. අධිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය පුදුම වැඩෙනවා ඒ සතිය එතෙන් ගියාට පස්සේ විද්‍ය විමන්ස් විද්‍ය ආධිපත්‍ය ගැන පහසෝර ස්වාමීන් වහන්සේ මහසෝනා හරිනේ දෙල්ල හරියට මම මේක කරනවා කියලා දැඩි කරලා අල්ලන. ඉතින් ඒගොල්ලන්ට සමානට අත්කිලමතාව නිරෝධයට වැඩිලා අමාරු වෙනවා. අත්කිලමතාව වැටෙන්නේ නැතුව ගියොත් හරි. බීමන්සාව නෝන තියෙන කට්ටිය මේ මුඛකින් හරි පරිසර දූෂිත දැකලා හෝ ලෙඩ රෝග වැඩි වෙනවා දැකලා හෝ මේක මේ ලෙඩක් තියෙනවා නම් රෝගේ ස්වභාවයක් තියෙනවා. සංකරයක් තියෙනවා නම් සාමාන්‍ය ගතියක් තියෙන බයි පිස්සුවක් තියෙන හනිපැක් තියෙන බයි කියලා ඒගොල්ලෝ දැන් බුදුදහමේ කල්පනා කරලා තියෙනවා මේ දුකක් තියෙනවා අනිවාර්යෙන් මේකේ නැති තරක් තියෙනවා. ඒක වෙන්නේ සද්ධාවෙන් නෙවෙයි වීර්යයෙන් නෙවෙයි සමාධියෙන් නෙවෙයි විමර්ශන නෝනේ. ඒටි අන්තිම බලනකොට ওই සද්ධාවෙන්ම තමයි විමර්ශන නෝන දෙන්නේ. ඒ අතර මේ ඒ හතර අතර අන්‍යෝන්‍ය සම්බන්ධකම් තියෙනවා. හැබැයි අර පටන් ගන්නකොට පෙරමුණ වෙනස්. එක එක නම් එක එක පෙරමුණ තියෙන නිසා පටන් ගන්න තැන කෝක වුණත් ඊගාට මේක අනිවාර්යයෙන්ම වෙනස් පැත්තකට කක්කොල ගන්නවා. ඒ කියන්නේ ඡන්දේ ගිල චිත්තයට නැත්නම් චිත්ත විමර්ශනට වැටෙනවා. ඊකට ඉඩ තියනවා. ඒක ඇත්තටම අද කාලේ දෙන්නේ නැත්තේ භාවන ගුරු. භාවන ගුරු අරෝ තියලා ගහන ගොන්නයකට ඔබ සමතේ කරපන් කියලා. ඔබ විපස්සනා කරපන් කියලා. ඉතින් අරමුණට හිතන දැන් විපස්සනා කරන මිනිහා තමතේ කරුවොත් අපරාධයක් කියලා. ඒ විපස්සනා කරන කට්ටිය නිකන් හරි ආලෝකයක් මත උනොත් නූල් බදිනවා. අනේ ස්වාමීන් වහන්සේ සමතේට යන්න හදන. මට ඇඟ දාටි දාලේනවලු මේ මේ මේ ධ්‍යානයකට වැටේ කියලා. ඒක හරියට මේ කලුකුඹර දේවතාව දැක්කා. ඒතකොට සමත භාවනා කරන එක්කනට සමාධිය ඇතුළේදී කල්පනා පාන්න වෙනවා. අයියෝ මේකත් වැඩක් නැහැ. ආ ඒක සමාධිය කැරේ. ධ්‍යාන ගන්න. ඊට පස්සේ නූල් ගන්නවා හරි වැඩේ මට හම්බෙච්ච සමාධිය හොඳ ඒක නෙවෙයි බාලයක කියන ඒ නිසා අපි මේක தත්ත්වගත කරලා තියෙන භාවනා ලෝකේ ඒකට තනි කර ආධකාරින ගුරුතුන්ගේ තියෙන මේ ලාභ සත්කාරයට අදින ගතිය නිසා කුටු කරන ගතිය. අර බුදුහාමසීරු දැන් අචංචාතුමාගේ කිසිම සාතයක් විපස්සනා කතා කරන්නේ. මොකක්ද? සතිමත්ය. ඒක නිකන් අභියෝගයට යකේ හේතුව නෑ. අල්ලලා ගියා බැදී. අචංචා නැතුණාට පස්සේ ඒ ට්‍රැඩිෂන් එක ගොඩක් බාධාට ලක් වුණා. විවිධ මත වලට බැසලා ගියා. මතක තියාගෙන තියෙන සතිය ඉස්සර කරගෙන යනවා නම් පරිලෝකන් සතිය උපට්ඨ පෙත්තා කියන එක දන්නවනම් හරිම අඩි සංකෘතයි. ආව දින උත්තර බාර ගන්න යා මෙලෙක් ගතිය තියෙනවා. අර දැටි මත දහරි වෙන්නේ නැහැ. ගොරෝසු අවස්ථාවේදී ධර්ම කියන අංග ගන්න ආශ්‍රාස්වාසි සියුම් වටපිටුලේ ඕකදන්ද වඩ නගරදී නම් නෑ නෑ රූප ධර්ම ගෙවෙනකොට ඊගාවට තියෙන එක පෙන්වනවා. අර පළවෙනි තිරේ අයින් කරුවට පස්සේ ඊගාව තිරේ පේනවා. ඒක අයින් කරලා පස්සේ ඊගාව තිරේ පේනවා. පළවෙනි තිර එක සැරේ අයින් වෙන්නේ නැහැ. ඒක තුනී වෙවි තුනී වෙවි යන්න පටන් ගන්නවා. තුනී වෙවි යනකොට යනකොට දැන් මේ තුනී වේගන යන්නේ රූප ධර්ම ගෙවින් යනවා. නමුත් තාම මේ කුඤ්ඤේ වදිලා තියෙන්නේ. නැත්නම් ආසාව තියෙනවා. කියලා බලහින්ටත් ඊගාට එන්න තියෙන්නේ සූක්ෂම රූප ධර්ම හෝ නාම ධර්ම. සූක්ෂම රූප ධර්මවලටපත් වෙන්නේ මධ්‍යස්ථ රූප ධර්ම ගෙවන් කෙරෙන්නේ. මධ්‍යස්ථ රූප ධර්ම වලටපත් වෙන්නේ ගොරෝසු රූප ධර්ම ගෙවන් කෙරෙන්නේ. ඉතින් ඉදන් නිසා ඉදන් පජාති කියලා එකින් එකින් එකින් එකින් සියොම් දේවලින් සියොම් දේවල් අයින් කරනවා. ඒකට කියනවා කට්ටක් කණිච්චාම ඒ කට්ට අයින් කරන ගොරෝසු කට්ට කඩලා. හරි ඒකෙන් අරගෙන අර සියොම් කට්ට අරන් දාන්න. හැම වෙලාවෙදීම ඒකමයි ඕන කරන්නේ ඒක අයින් කරන්නේ. කට්ටෙමයි කට්ට අයින් කරන්නේ. කියනවා මේ වතුර කඳුලක් ගියාම කනට වතුර ටික දාන්න. ඒකට යන වතුර ටික අර තිබුණ වතුර කඳුලත් අරගෙන එළියට එනවා. ඉතින් ඒ ක්‍රමයේ තමයි තියෙන නිසා රූප ධර්ම අල්ලන්නේ රූප ධර්ම බදා ගන්න නෙමෙයි. ඒකේ ගෙවන් කිරීමේ වැඩ පිළිවෙල දැකලා හොඳට සියුම් වෙනකන් ඉඳලා හැබැයි සියුම් වෙනකොට සහලවන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ජීවිත අභියෝගයක් එනවා. තර්ජනයක් එනවා. ඉතින් තර්ජන වලට නැගිට්ටොත් වෙන්නේ අර හොත හොත මඩි දමනවා. හැබැයි ඒක නොකරන කරන කෙනෙකුත් හැම කෙනාම කරන නිසා කියනවා ටිකක් කෑවට පස්සේ රාත්තරල් ගන්න දැනගෙන කා වෙන බලය. පත් රූප නිසා නාම ඇති වෙනවා නාම නිසා නාම ඇති වෙනවා රූප නිසා රූප ඇති වෙනවා රූප නිසා නාම ඇති වෙනවා පටිච්චසමුප්පාදේ හතර පැත්තටම කරුණු වෙන්න පුළුවන් ඒ නිසා ඒක එන්නේ ওই නාම රූප වේදේ පවතින සංඥා ස්කන්ධයට යනකම් තමයි සංඥා ස්කන්ධයේ යහට කියලාසුකේ නාම රූප කියලා බෙදන්න දෙකුත් නැහැ ගොරෝසුසියෙන් කියලා බෙදන්න දෙකුත් නැහැ හරි වැරදි කියලා බෙදන්න දෙකුත් නැහැ ගැට පෙරි කියලා බෙදන්නේ ඔක්කොම ලේබල් ටිකක් විතරයි ඒකේ මෙහාට ආපු ගමන් ආයසරය නාම රූප වැදගත් වෙනවා වර්ගීකරණය වෙනවා තාරාතිරන් එනවා. සංඥා වේදනා පහුකල සංඥාවට ගිය ගමන් සංඥාවෙන් එහාට ගිය ගමන් ඔක්කොගෙම ඇතුළ පිට තේරම කඩලා යනවා. හරි වැරදි ඔක්කොම කඩලා. ඒකට ඔය නාම රූප ભેදී කියන එක නිකන් සෙල්ලම් බඩුවක් විතරයි. ගණන් ගන්නම දෙයක් නෑ. නාම රූප පරිච්ඡේඥානට වැටෙන්න ඕනේ නෑ කියනවා සෝවන් වුණාට පස්සේ. සෝවන් වුණාට පස්සේ පේන තියෙන උදේවය විතරයි උදේවයදී නෑ නාම රූප කතාව. නාමත් ඇති වෙනවා, රූපත් ඇති වෙනවා. ඒකයි පහුරු ගන්න දෙයක් නෑ. මේක මේ හාල් මල්ලට යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා ගැහුවනම් හාල් මල්ල නොබල විසිකර කියලා නේ කියන්නේ. මිනිස්සෙක් පිටපලකට යනකොට ආයුධ මල්ල තියලා ගියාලු අඟ ගෙදරට. යනකොට හාල් ටිකුත් ඉතුරුලා දෙනවා. මේ මේකත් තියන්න මම ඉක්මනට ආවොත් මේක ගන්නවා නැත්නම් ඉතින් ඕකට සුසුසක් කරන්න කියලා. අනේ ගිය ගාම මිනිහට රස්සා කරදලා ඇවිල්ලා. ඇවිල්ලා මංසර කියලා කිව්වලු මේ ආයුධ මල්ල දෙන්න කියලා. අයියෝ ඔක්කොම ගුල්ලෝ කාලා කිව්වා. ඔය අර මංසර හිතුවා මූ ගියට එන්නේ නැහැ නේ කියලා. ඒක අපි නිකන් යකට මල්ලට ගොල්ල ගවන කාල් බලන ඔබලා විසි කරන්නයි කියලා කියලු ගෙදර. ඒක නාහන්නට නැහැ නියන්. නිසා උදේ අපේ පැත්තට ගියාට පස්සේ නාමත් එකයි රූපත් එකයි කොයි එකත් එකයි. නිසා සෝවාන් වුණාට පස්සේ ආයෙ ඇවිල්ලා නාම රූපත් ගන්න දෙයක් නැහැ. හේතුඵල බලන්න දෙයක්වත් නැහැ. අනිත්‍ය දුක්ඛත ගන්න දෙයක්වත් නැහැ. බලන බලන හැම දෙයක්ම පේන්නේ ඇතිවීම නැතිවීම ඒකෙත් නාම රූප හොයන්නේ යනවයි කියන්නේ තකතිරකමක් කියලා කිය හැකි. ඒ සාමාන්‍ය යෝගාවචිත හරියට වෙනවා. ඉඳගත්ත ගමන් ආනපානෙ පේන්නේ නැතු වෙනවා. ආයෙ හුස්ම ගන්න හදනවා හුස්ම බලන්න. ආයෙ නාම රූප බලන්න හදනවා. රිචිත කිනුවට ස්වභාවය තමයි ගිය ගමන් කෙලින්ම නිකන් ඇතිවීම නැතිවීම දෙක පේනවා. ඒක ලොකු සංසි පාවිච්චි කරනවා කියන චලනේ බලන්නේ කියන. මේ චලනේ ගණ්ඩයි නාම රූප කඩන. නාම රූප සේවම් කරන්නේ චලනේ තියන්නේ. චලනේ දැක්කට පස්සේ ආයෙ නාම රූප වලට යන්න ඕන ගමන් නැහැ. ඒ කියන්නේ අර පෙරමඟ දන්නේ නැති නිසා එයා ආවෝ මේ මේ හොදලා පටන් ගන්න හදනවා. ඉතින් ඔයදී සෑහෙන මේ ඒ මොඩකම් කරලා අත්දැකීම් විඳලා තමයි කෙනෙක් තේරුම් අරගන්නේ දැන් මම කොතන ඉන්නේ කොහෙද ඉස්සරහ පැස්ස කියලා දැනගන්නේ. අපි උදාහරණයක් වශයෙන් වාහනේ නැත කර තියෙන කන්දට මුණ තියලා නම් අපි අනිවාර්යයෙන් ෆස්ට් එකේමනේ ඕන් කර ස්ටාර්ට් කරන්න වෙන්නේ. කතා දෙකක් නැහැනේ. කන්ද තියෙන පාර වාහනේ තියෙන තැන්නේ නම් සෙනඟ නැත්තම් සෙකන්ඩ් එකේ පිකප් කර දෙන්න පුළුවන්. පල්ලමේ නම් තියෙන්නේ එන්ජින් එක ස්ටාර්ට් කරන්නේ නැතුව කියලා තර්ඩ් එකේ දුන්නත් අල්ලනවා එන්ජින් එකත් ස්ටාර්ට් කරගෙන යනවා. ඉතින් ඒක නතර කරලා තියෙන හැටි බලන්න. ඉතින් ඔක්කොටම කිව්වොත් එහෙම කන්දේ තිබ්බත්, තැන්නේ තිබ්බත්, පල්ලෙමේ තිබ්බත් සාමාන්‍ය එන්ජින් කෙනෙක් කියන ෆස්ට් එකෙන් පටන් ගන්නවා. ඩ්‍රයිවර් දන්නවා පල්ලෙමේ තියෙනවා නම් ස්ටිකයිස් ෆස්ට් එකට දාලා රිවර්ස් එකක් චෙක් කරලා ෆස්ට් එකට දාලා කරන දෙයක් මෙයා දන්නවා. පහනේ තමයි. ඉතින් ඒව මේ ටෙක්ස්ට් බුක්ස් වල නැහැ. ලියන්න බෑනේ ටෙක්නිකල් නෝට්ස් වල ලියන්න බෑ. එයා දැනගන්න ඕනේ මේ වාහනේ තියෙන හැටියට පිකප් එක. භාවනා කරගෙන කරගෙන යනකොට තමන් ඒක පොඩි හැඟීමක් ඕනේ මේ සෝවාන් ලා ලක්කාරූපේ කලබල තියෙන දිව නෙවෙයි. මේ මම මේ අල්ලන්නේ අරමුණේ ගොරෝසු අවස්ථාවේ මධ්‍යමද සියුම්ද කියන එක නැතුසර බලලා තියෙන දැනින් ඉස්සරහට යනවා මිසක් ආයමුරට ගිහලා එන්න ගියොත් වරදින්නේ නැහැ නමුත් අදිෂ්ඨාන ශක්තිය වැඩි. සමාධිය ටිකක් දුර්ලභ කරනවා. ආපන්නේ දෙවියන් සමාධිය දෙරනවා. ඒ තමයි අපේ හිත හදාගෙන තියෙන ක්‍රම. එක්ක සැක කරනවා, එක්ක අයියෙන් හුස්ම ගන්න කරනවා, එක්ක ඇත්ත කරනවා නැත්නම් නිදරනවා. මේ ඔක්කොම වංචනික ධර්ම ටික. ඒ කියන්නේ හරියටම මැද පාට ඇවිල්ලා තියෙනවා. ඒකට ඉන්න දෙන්න නැතුව කැලේ පණින එක තමයි කෙලස් කියන්නේ. එතකොට අපි හරියට ඊගාදාසේ යනකොට දැනගන්න මේක නිින්ද එක සැරේ නැහැ. එතකොට ආනපනේ සිව් වෙනකොට දැන් නිින්ද එන්න පුළුවන්. සැක එන්න පුළුවන්. බය එන්න පුළුවන් කියලා ගියොත් සැක බය එන්නේ නැහැ. එනවා කඩාන යන්න පුළුවන් ඉස්සරහට. ඒකෙම පන්නරේ දෙන්න ඕනේ. නිකන් පීයක් ගහනා වගේ. ඒ නිසා තමයි හොඳට දැනගන්න ඕනේ මම මේ ඉන්න තත්ත්වේ රෝග නිర్ణයක් කරගන්න හැටි. බෙහෙත පස්සේ කතායි. ඉතින් ඒකට ඕන කරනවා කමට අනුසුද්ධ කිරීම. වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න පුළුවන් නම් අහගෙන ඉන්න එකට සමානලාට කියන්න පුළුවන්. ආ මේකයි වෙනව ඇත්තේ. මෙන්න මෙහෙම දෙයක් කරලා බලන්න කියලා. කමඨාන් සුද්ධ කිරීමේදී ප්‍රත්‍යක්ෂ කරන දේ නැතුව වෙන වෙන දේවල් කියන්න ගත්තොත් මේ sannivedanayak වෙන්නේ නැහැ. එදාට කියන්න බැන්නා ගුණාගුණ ටික. ඉතින් දොස්තර මැදම නෝකරන්නේ. දැන් නම් කරන්නේ අර ටෙස්ට් කරන්න කියන යූරින් ටෙස්ට් කරන්න කියන මුළු પરම්පරාවටම ගාන කම්ප කරලා දීලා තමයි ලෙඩ කොට ගන්න. ඔය කවුද මේ ආධිකර මහත්තයා ඉඳද්දී තමයි දැන් යාම් කරගලු එකම සංඝයාංශ නමකටවත් තමගේ රෝග ලක්ෂණ කියන්න බෑ කිව්වා. ඒගොල්ලෝ ආසන ඉඳගෙන මට බණ කියනවා කිව්වා. කිසිම විදියකට බෑකවල සංඝරේද කරන්න. ගියාට දන්නේ නැහැ රෝගේ කියන්නේ. එයා දැන් ගියෙක් නේ වෙතකම් කරන්නේ. ඉතින් කීයර මහත්තු මේව කරපම් බොහොම පිං සිද්ධ වෙනවා. අර පොලිමක් ඉන්නවා මෙහෙ. මේ මට දත එකක්ම තියෙන මේ අවර්තන දත එකක්ම කියන්නේ යන්නේ නැහැ. ඉතින් මේ මහත්තයට එපා වෙලා. එපා වෙලා කවුරු කිසිම සංඝයා වහන්සේ නමකට මේ මං ආවේ මොකටද කියලා මතක නැහැ. ඒ තරමටම අපිට අපි අපි මේ සිවුර දාගත්තා. මොකටද පැවිදි වෙන්නේ? මොකටද මේ රූප ධර්ම කවද මොකක්වත් මතක නැහැ. ඉතින් ඒකට දොස්තර මොනවද කරන්නේ? දීපු බෙහෙත්තර ගුණාගුණ කියන්නේ නැතුව මේ මේ කොම්පැනි නමයි අනම්මනම් කතා කරගෙන ඉන්නවනේ දොස්තර මහත්තයා තියෙනවාද වෙන ගාන පිටිපස්සේ පොලි. මේ ඉස්සල්ලාම අරගත්තේ හාපුරාවට. හාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය කියලා කතා කරා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කතා කරන මෙහෙම තමයි මහත්තු ලෙඩ වෙනවා තමයි යොමම තමයි. විදාන විදාන වැඩක් නෑ. යා ගිය කාරණාව කියන්නේ බෑ. කමඨා සුද්ධ කරනකොට ඔක්කොම නරියයි බල්ලයි කතා තමයි. ඉතින් ඒක ඇත්තටම දොස් කියන දෙයක් නෙවෙයි. ඒ හැටි අපි එල්ලේ තියෙදි පිටපණින්න එක. ඒ අපේ හිතේ තියෙන චපල ගතිය. ඒ තරහ වෙලා වැඩක් නෑ. හොඳට තේරුම් ගන්න ඕන. අද ලෝකෙ මෙච්චරම ඇයි ඔය ইনফরমේෂන් ටෙක්නොලොජි එක ලාභ ලබන්නේ? අද තියෙන ප්‍රධානම දේ ইনফরমේෂන් ඕන දෙයක් ගන්න මිනිහ කරලා පෙන්නන්න පුළුවන්. ইনফরমේෂන් එකේ මොකද ඒ තරම් කරනවා. සත්‍ය දකින්න කැමති නෑ. සත්‍ය ආශිතිකක් අමීරි වගේ. ඒක නීතසයි. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා ඒකට හිත හදා ගන්නවා කියන එක භාවනා කරනවා වගේම පසුබිම සකස් වෙනවා කියන එක හරීම ඒ කියන්නේ ඒක දීයති සාක්ෂයක් වගේ වෙනස් කරන්න බැරි දෙයක් වගේ. පචිරූපදේශ වාසෝචිත තමයි ඒක. ඇట్లా තියෙන්නේ. පචිරූපේ නැති වුණොත් එහෙම දේශවාසී අධිකී නැත්තම් කොච්චර කරත් එන තොරතුර එන තාලට ඉදිරිපත් වෙන්නේ. එතකම්ම කර්මද වෙනවා. කර්ම තියෙන තාක්කල් කාරණාව කියන්න හිතෙන්නේ නැහැ. දැන් අපි එතකොට භාගයක් විතර වැඩිම කියන සාකච්ඡාව සඳහා අපි ඊත්තාවතා ආදී ගාථා සාකච්ඡා කිරීමේ අපි